අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු තීති අවසරය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු මහා ස්වාමින් වහන්සේ විසින් සසුත්‍ර සූත්‍රයේ දහා දේශනා කරන්න දීච්ච ඒ සතර සතිපට්ඨානය භාවිතා කළ යුතු ධර්ම හතරක් වශයෙන් ඉදිරිපත් කරන්න දීච්ච මේ සතර සතිපට්ඨානයයි විශාල වශයෙන් මේ වැඩමුළුවේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් පසුගිය දවස් දෙකේම වගේම තුනීම වගේම අපි උත්සාහ කළේ ඒ ප්‍රථමයෙන් උපයාස අපයා ගන්නාලාද කායානුපස්සනාව හරහා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හරහා කෙනෙක් කොහොමද ධම්මේසු ධම්මානුපස්සී කියන විදිහට ධර්මයන්හි ධර්මයේ අනුව බලන සුළුව ගත කරන්නේ කියලා. ඉතින් ඒ සඳහා සර්වචන් වහන්සේ අනිකුත් සූත්‍රයන්හි විශේෂම සතිපට්ඨාන සූත්‍රයන්හි දක්වලා තියෙනවා ධර්මයේ ධර්මානුය ධර්මයේ අනුව සලකා බලනකොට එයා ඒ යෝගාවචරයා ඒ පීඨෝලද සතිය අනුව නීවරණයන් නීවරණ ධර්මයන් එක එකක් වෙන වෙනම සම්මර්ෂණය කළ බලන්න. ඊගාට ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් සත්ත බොජ්ජංග වශයෙන් අවසානයේ චතුරාරි සත්‍ය වශයෙන් ඒක විස්තර කරලා බලනවා. ඉතින් ඒකෙදී දීඝනිකායේ දක්වන ධම්මානුපස්සන කොටසේ මේ චතුරාර්ය සත්‍ය විස්තර ටිකක් දිගට දැක්වෙනවා. මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන සූත්‍රයේ ඒක සංක්ෂේපයෙන් සඳහන් කරලා තියෙනවා. කොහොම හරි සාරවත්යන් වහන්සේ ඒ ත්‍රිපිටකයේ දෙපොළකම මේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒක බොහොම වැදගත් නිසා. ඉතින් මෙතනත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ චතුක්ක නිපාතේ නැත්නම් හතරේ කොටස් සඳහන් කරනකොට භාවිතා කළ යුතු දේවල් මොනවද කියලා තමන් වහන්සේම ප්‍රශ්නයක් නගලා උත්තර වශයෙන් සඳහන් කරන්නේ කෙනෙක් වැඩි යුත්තේ සතර සතිපට්ඨානය කියලා. ඉතින් මේ සතර සතිපට්ඨානේ වැඩිීමේදී මුලින් මුලින් කායන පස්සනාව, වේදනාන පස්සනාව, චිත්තාන පස්සනාවෙන් ගිහිල්ලා ධම්මාන පස්සනාවට ගියාට පස්සේ අර කායන පස්සනාව, වේදනාන පස්සනාව, චිත්තාන පස්සනාව කොටසෙහි මගහැරිච්ච, අතහැරිච්ච සියල්ලම සම්පූර්ණ සංග්‍රහ කරලා පිරිච්ච බවකට පරිපූර්ණත්වයකටපත් කරනවා. ඒක නිසා ධම්මානුපස්සනාවට හරි විස්තරයි. බොහොම ඉතිරිච්ච පැතිරිච්ච කොටසක්. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ ඒකෙදී ඒකේනා ඒ යෝග අවචරයා මේ බොජ්ජංග මට්ටමට එනකොට අනිකුත් සුළු ලාමක ලඝු පරමාර්ථ පැත්තක දාලා මේ කරගෙන යන වැඩි ඒකාන්තම නිවන සඳහායි බෝධිය සඳහායි අවබෝධයේ සඳහායි අනිකුත් සියලුම කොටස් ඊටාම නොගිනිය හැකි තරම් පුංචි පරමාර්ථ බවත් මේ කරගෙන යන වැඩේ බෝධිය තමයි නතු වෙන්න ඕන නැත්නම් බෝධිය අවබෝධ කිරීමටමයි බෝධියට අංගයක් ආසන කාරණාවක් කරගන්න එකයි කරන්න කියන එක හොඳට පැහැදිලි කරගන්නවා මුලින් මුලින් ලාමක පරමාර්ථ ලෞකික පරමාර්ථ භෞතික පරමාර්ථ වෙන්නත් පුළුවන් නමුත් ඉදිරියට යනකොට යනකොට ඒ ධර්ම කොටස වලින් ලැබෙන ආඩ්‍ය තෙද නිසා තේරෙන්න පටන් ගන්නවා මෙවැනි භාවනාවක් වගේ ලාමක දේවල් සඳහා කරනවා කියන එක මේ ශාසනයේ වමතින් අල්ලන්න හදනවා වගේ. මේක අල්ලන්න ඕනේ දෝතිම්මයි. ඒ දෝතිම්ම අල්ලනවා නම් අපේ මේ ප්‍රයත්නය අපේ මේ භාවනාව නිවනටම යොමු වෙන්න අන්නේ ඒ தത്വෙට එතෙන්ට එනකන් පොච්චංග වැඩෙනකන් කවුරු මොන විදිය ප්‍රාර්ථනා කරත් නිවන කියන එක දැකලාවත් නිවන පිළිබඳ ප්‍රමාණ කිරීමක් කරලවත් හැඟීමක්වත් ඇතුව නෙමෙයි කරන්නේ. ඒ වුණාට ඒ ඇත්තෝ ඒත් ප්‍රගතියක් ලබනවා. තමන් ළඟ තියෙන සද්ධාවෙන්, සීලෙන්, සතියෙන්. ඒ සද්ධා, සීල, සති ආදී ධර්මයේ මේ බොජ්ජංග මට්ටමට එනකොට ලාමක දෙයක් සඳහා හෙට්ටු නොකර උත්කෘෂ්ඨම දේ සඳහා යොදා ගන්න ඕනේ කියන මේ හැඟීම ඇතිවීම ඒ යෝග ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒක තලතුණා භාවයටපත් වීමක් නැත්නම් වැඩිවියපත් වීමක් වගේ කියන්න පුළුවන්. එතකොට යෝගාවචරයටම තේරෙනවා තමන් ඒ પરමාර්ථයේ සඳහා ඒ කියන්නේ බෝධිහ සාක්ෂාත් කිරීම සඳහා සියලුම තමන්ගේ රුචි අරුචිකම් පාවා දෙන්න ලෑස්ති. සියලුම තමන්ගේ පෞෂත්ව ලක්ෂණ පාවා දෙන්න ලෑස්ති. සියලුම තමන්ගේ ඇබ්බැහි ආශාවල් පරමාර්ථ සියල්ලම පාවා දෙන්න ලෑස්ති. ඒ එන්නේ හැඟුම්බර කතාවක් නෙවෙයි භාවනා ධර්ම ධර්ම කොටස වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න එතෙන්ද ගේන. ඉතින් එතකොට මේ බොජ්ජංගවලදී මෙතෙක් ගෙනාපු ධර්ම කොටස වලට ප්‍රධාන වශයෙන් එකතු කරන්නේ මේ නොසැලෙන බව. එහෙම නැත්නම් මේ తాදී ගතිය ඒ Taman ළඟ තියෙන උත්තරම ධර්ම කොටස ඇති වුණත් නැති වුණත් දෙකටම සමසිත පැවැත්වීම කියන එක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ප්‍රතිඵල අපේක්ෂාව කියන එක නිහින ධර්මයක් බවත් අපේක්ෂාවක් නැතුව එහෙම නැත්නම් ඵල අපේක්ෂාවක් නැතුව හේතු සම්පාදනයේ 100%ක්ම කළ යුතු බවත් ඒ යෝගාචර තේරුම් ගන්න. ඒක මේ මනුස්ස හිතක තියෙන ඉල්ලුම සැපීම නීතියට හෝ මේ ලාභ සත්කාර සම්මාන සිලෝකපත්ති යන කෙනෙකුට බොහොම අතාර්කික වූත් වැඩ කරන්නේ නැති ධර්මයක් වශයෙන් තේරුණාට මේ යෝගාවචරයට තේරෙනවා අපි මේ කරගෙන යන වැඩේ අසවල් ප්‍රයෝජනීය අසවල් ඵලය කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් නිවන හැල්ලු කිරීමක් මේ කරන්නේ. එහෙම නිවන එහෙම පුංචි කළ සලකන්න බෑ. ඒක සමස්තෙම. ඒක සියල්ලම. ඒක මේ අසවල දෙය කියලා වෙනස් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ බොජ්ජංග මට්ටමේදී මේ කිනාට කරන වැඩේ නිවන සඳහායි කියන එක තේරෙනවත් එක්කම මේ අනිකුත් ලාමක අදහස් අයින් වීම සිද්ධ වෙන්නේ මේ తాදී ගුණය කියන එකෙන් තමයි මේව සබුච්චනංශ අලුතෙන් මනුස්සයාට එකතු කරපු වචන. తాදී ගුණය කියලා කියන්නේ නොසලෙන බව. ඒ නොසලෙන බව අපි සාමාන්‍ය අපේ අමර දාත්‍රාගෙන් බුද්ධඝා පොතට ඉගෙන ගන්නෙ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියලා. මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම වැඩි යුතු ධර්මයක්ද භාවනා වඩ아가ගෙන යනකොට තමයි වැටහෙන දෙකක්ද කියන එක උගා ක්‍රචකව පටලවාගෙන තියෙන බබයි පේන තියෙන පොත් කියනකොට. ඒක වඩන්න පුළුවන් එකක් නෙවෙයි. Taman තුල ಗುಣධර්ම වැඩෙනකොට ඒ තල තුනාකම තේරෙන්න පටන් ගන්නවා. මේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන එක හරීම බාලාංශපන්ති වැඩක්. ඵල අපේක්ෂාවෙන් තොරව හේතු සම්පාදනය කරනවා කියන එක දිව්‍යම් බ්‍රහ්මයන් පවා වඳින දෙයක්. කිනෙකුට මායයටවත් අල්ලන්න බැරි දෙයක්. කරන්න තියෙන උපරිම වතපිළිවෙත කරනවා. කරන්න තියෙන උපරිම හේතු සම්පාදනය කරනවා. කිසිත් අපේක්ෂා නොකරන. ඒක තමයි මායයට අල්ල ගන්න බැරි තැන. එතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාරා ප්‍රමෝහණං කියලා. මාරයා මෝහණේ වෙනවා. මාරයා අල්ල ගන්න තැනක් නැතුව එතනම ලැත්තනම ලොප් වෙන තැන තමයි කරන්න තියෙන උප්පරීමේ කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඉතින් ඒක හරි අමාරුයි ආධුනික යෝගාවචරයට හිතා ගන්න. ආධුනික යෝගාවචරය හැම වෙලාවෙම ඉන්නේ දැන් මම දවස් 9 භාවනාවට යනවා අඩු ගානේ ප්‍රථම ධානයවත් අරගෙන තමයි ගෙදර යන්නේ. එහෙම නැත්නම් අඩු ගාණ විපස්සනා ඥානයක්වත් මං ණයට හරි ඉල්ලගෙන යන්න ඕන අඩු ගාණ සංඛාරූපික ඥානය. එහෙම නැත්නම් අඩු ගාණ මේ දිබ්බච මේ උද්‍යප්පේ ඥානෙවත් ඔය ලාභයට විකුණන එකනේ මේ කාලේ. උද්‍යප්පේ ඥානෙ හරි අරගෙන යන්න ඕන. එහෙම නැත්නම් පුළුවන් නම් සෝවාන් මාර්ග ඥානය අරගෙන ගියොත් නම් පාටියක් දා ගන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඔන්න ඔහම තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ආපුවම අපි කරන්නේ මේ දවස් 7ක් ඇතුළත 8ක් ඇතුළත බලාපොරොත්තු සියල්ලම සුන් කරලා යෝගාචරය හිස්සතින් ගෙදර යනවා. ඒක තමයි විභාවන මධ්‍යස්ථාන කියන්නේ. ඉතින් යෝගාචරෝ වෙන්න කුඹ දෙනෙක් කැමති නැහැ. ඉස්සතින් ගෙදර යන්න කැමති නැහැ. ඕනේ මොනවා හරි ගෙදර ගිහිල්ලා අඟ අඟ පෙන්නන්න, අඟ උස්සලා පෙන්නන්න, ආඩම්බරකම් කියන්න, කුරාජීරු කතා කතා කරා. ඒ බොජ්ජංග නොදන්න කෙනාට එහෙම ලෝකයක් තියෙනවා. අත් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඵලාපේක්ෂා නොකිරීම කියන එක බොජ්ජංග වල තියෙන අවසානයේ දැක්වෙන උපේක්ඛා සම්බොජ්ජංගයෙන් සඳහන් වෙනවා. ඉතින් මේ උපේක්ඛා සම්බොජ්ජංගයත් නැත්නම් ඊයේ කරපු දේශනාවේ අවසානයේදී අපි මේක ගලපගන්න ගියොත් උපේක්ඛා සම්බොජ්ජංගයත් වඩන්න කියනවා උපේක්ෂාවෙන් යුක්තව. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. ඒ උපේක්ෂාවත් දෙඩි ආයාසයෙන් අඹාගෙන පිටිපස්සේ ලෝ බැඳගෙන ගිහිල්ලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. විවේකීව කරන්න උපේක්ෂාව තියෙන වෙලාවට උපේක්ෂා තියෙන බව දැනගන්න නැති වෙලාවේ දැන් මට උපේක්ෂාව නැහැ මම පක්ෂග්‍රාහී මම මේ පක්ෂයට කැමති මේ පක්ෂයට අකමැති මට මේකට රුචි මේකට අරුචි මට මේක මගේ පෞරුෂත්ව ලක්ෂණයක් විදිහට මේක අඳුර පාන්න ඕනේ ආ ඒක උඩ දැනගන්න ඕනේ මගේ උපේක්ෂාව දුර්වල වෙලා නමුත් සමහර වෙලාවකට එනවා ඒකත් එකයි මේකත් එකයි දෙකටම සමසිත. ඉතින් මේ දෙක පක්ෂයක් ගැනීම නැත්තම් පූර්ව නිගමන සහිතව ජීවත් වීම සහ පක්ෂයක් නොගැනීම කියන මේ දෙකටම සමහිත විවේකීව බලන්න පුළුවන් ගතියක් විරාගීව කියලා කියන්නේ උපේක්ෂාවටම පූර්ණ ඡන්දේ දීලා කටයුතු කරනවා නෙවෙයි උපේක්ෂාව හැම වෙලාවෙම අපේක්ෂාව සහිතව අපේක්ෂාවත් එක්ක ප්‍රත්‍යুৎපන්න වෙනවා. අපේක්ෂා සහිතව ගත කරපු ඉල කෙනෙක් තමයි උපේක්ෂාවකට වැටෙන්නේ. උපේක්ෂාවේ ඉන්න කෙනාට ආයේ අපේක්ෂාව පහළ වෙනවා. ඉතින් මේ දෙක අතර මැද සිදුවෙන වෙනස මට අයිති ගන්න නෙවෙයි. අවස්ථානුකූල වෙන එකක්. උපේක්ෂාව තියෙන උපේක්ෂාව තියෙන කියලා දාන්නෝ. ඒක නැති වෙලා ඒකට ඒක විරංජනීය වෙලා යනවනම් ආ ඒකත් දාන්නෝ. උපේක්ෂාව නැහැ. ඊට පස්සේ විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිසිතං තමන් තුළ යම් යම් සිද්ධිවලදී මේ තිබිච්ච උපේක්ඛාව දැන් නැති වෙලා යනවා මම පැත්තක් ගන්නවා මම නැවතත් විනිශ්චය කරන තත්ත්වයටපත් වෙනවා කියලා ඒ තිබෙන උපේක්ෂාව නැති උනායි කියලා ඉෂාත බඳගෙන නඩන්නේ ඒ උපේක්ෂාවත් ඔයගේ ඇතිව නැතිව යන දෙයක් කියලා ඒක පිළිබඳව නිරෝධය නිරුද්ධ වීම ක්ෂය වීම වැය වීම දකින්න. ඉස්සර අපි දැක්කේ රාගයාගේ ක්ෂය වීම, ද්වේෂයේ ක්ෂය වීම, මෝහයාගේ ක්ෂය වීම. ඒව කරලා කරලා කරලා යම් වෙලාවකට එනවා සතිය ආදී බොජ්ජංග ධර්මවලත් ක්ෂය වෙලා මට තිබුණු උපේක්ෂාවත් දැන් ක්ෂය වෙලා ගිහිල්ලා. නමුත් ඒක මේ සදාකාලික ක්ෂය වීමක් විදිහට බාර ගන්න. ඔක යනවා වෙලාවකට ආපහු එනවා. ඇඳාවට ඉර බහපුවාම පහුවෙන්ද ඉර නගිනා වගේ. අන්න ඒ විදිහට උපේක්ෂා පිළිබඳවත් නිරුද්ධ වුණාට අවසාරෙන්න මනස වස්සක්ක පරිණාමය කියන්නේ මේක දෙන්න ලැහැත්ති කරගෙන ඉන්නේ. අතහරින්න ලැහැත්ති කරගෙන ඉන්නේ කියන ඒ ගුණය ඒ දේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා සූත්‍රමය ඥානය ඇති කෙනාට මේක අල්ලා ගන්න පුළුවන්. මේක පිටිබඳව සූදානමක් ඇති කර ගන්න පුළුවන්. ඒ මොකද එහෙම නැති කෙනෙකුට මේ බොජ්ජංග ධර්ම වැඩනකොට මේ ජීවිතයේ නීරස වීමක් බලාපොරොත්තු නැතිවීමක් මොකද්ද කරන්නේ කියන එක නොතේරෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නට පේන්නේ ජීවිතේ නීරස වුණා. එහෙම නැත්නම් කම්මැලි පැත්තට ගියා. එහෙම නැත්නම් කොන් වුණා. එහෙම නැත්නම් පාළු ගතියකටපත් වුණා වගේ තමයි උපේක්ෂාව ගැන කතා කරනකොට නොඇසු නොවිරු ඥාන ඇති නැත්නම් අසුවිරු ඥාන නැති කෙනාට තේරෙන්නේ. නමුත් බොජ්ජංග මට්ටම බාර ගන්න බොජ්ජංග වඩනොයි කියලා කියන්නේ ආයක භාවනා ප්‍රතිඵලයක්. ඒකට උහුදිකලාව කියන්නේ ඒකට විවේක වෙන්න විවේකී කියලා ගන්න. මේක තමයි උපේක්ෂාව කරන්න කියලා තමන් දැනගත්තොත් ඒ පුද්ගලයාට උහුදිකලා වෙන එක, තනි වෙන එක, විවේක වෙන එක ලොකු සම්පත්තියක් වෙනවා. එහෙම නැති කෙනාට උපේක්ෂාව වෙන්නේ සැකයකට හේතු වෙලා බයකට හේතු වෙලා එහෙම නැත්නම් අනිශ්චිත භාවයකට හේතු වෙලා ඉතින් ඒ උපේක්ෂාව සාදර වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකට හේතුව සුත්තමේ ඥානවල සහ චින්තාමේ ඥානවල අඩුවක්. ඉතින් ඒක නාව භාවනා කරලා සත්පුරුෂය ඇසුරු කරලා පච්චුපදේශ වාසික ඉඳගෙන අත්ත සම්මා පණිදි කියලා මම මේ සියලු භාවනා කරන්නේ කුමන දෙයකට සඳහාද කියන එල්ලය පිරිසුදු වෙනවා නම් එයාට සිද්ධ වෙනවා මේ Taman තුල මේ සිදුවෙන දෙයට සාදර වෙන්න. එන්ටකට අනුග්‍රහ කරන්න. ඒකට සප්පාය කර්ම සලසලා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේ උනේ පුබ්බේජගත පුඤ්ඤතා පෙරකල පිං ඇති බව නිසා නමුත් එහෙම වුණත් මේ ඇති වෙච්ච උපේක්ෂාව පිළිබඳවත් සැකෙලිදී හැක වෙන්නේ ඉඳ තියෙනවා. ඒ පිළිබඳව අනිශ්චිතතාවයෙන් ඉඳ තියෙනවා. බයෙන් ඉඳ තියෙනවා. තමයි ජීවත් වෙන්නේ ගොඩාක් මේ අපේක්ෂා බහුල පුද්ගලයෙක් එක්කන උපේක්ෂාව අඩු ඡන්දෙන් පරදිනවා. තමන් ජීවත් වෙන්නේ සත්පුරුෂයොත් එක්කන තමන් ජීවත් වෙන්නේ මේ අතහැරීම මුල් කරගත්ත බේසක් එක්කන ඒ කෙනාට උපේක්ෂා වටනකම තේරෙනවා. මේ විදිහට තමයි මේ යෝගාවචරයා මෙතෙක්කල් දැකපු නැති පැත්තක් තමන්ගේ ජීවිතේම දකිනවා. එතකොට තමයි යාට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සුදුසුකමක් ලැබෙන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක යම් කෙනෙකුට මේ සාමුක්කංශික දේශනා වශයෙන් සඳහන් වෙන චතුරාර්ය සත්‍ය දකින් චතුරාර්ය දේශනා කරන්නෙම එයාගේ හිත බලලා කල්ල චිත්තං මුදු චිත්තං අනාවරණ විනිවරණ චිත්තං උදක්ක චිත්තං පතන්න චිත්තං ආදී වශයෙන් මේ මිනිසයාගේ හිත මේ වීවපුරන්ට බින්නගම අහලා දෙయ్య අහලා ගාලා කලල් කරගත්ත මඩක් වගේ හිත හොඳට කර්මන්නේ වෙච්ච එකකට විතරයි චතුසත්‍ය දේශනා කරන්නේ. කල්ල චිත්තං කියලා එකට කියනවා. මුදු චිත්තං ඊටාම මුරුදුයි. කොච්චර මුරුදුද කියනවා ඒ ඉන ඕනම දෙයක් පිළිගන්න ලෑසි. කිසිම දෙයකට ක්‍රොස් පරොස් නැහැ. කිසිම දෙයකට ගැටුමක් ඇති කරන්නේ මුරුදු හිතක් ඇති වෙනවා. උදග්ග චිත්තං හරිම උද්‍යෝගයක් තේරෙනවා. මම වෙනදානම් මේකට මේ මන්දෝත්සහයකම කිව්වා, නීරසකම කිව්වා, පාළුගති කිව්වා, තනි උණයි කිව්වා. කොහුණයි කිව්වා දැන් දන්නවා මේක කෙලස් නැති තත්වයක්. මේක භාවනාවේ ප්‍රතිව මේ ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක නා ඒකට උද්‍යෝග වෙනවා. මේ දැන් මේක සූදානම් චතුරාර්ය සත්‍ය අහන්න චතුරාර්ය සත්‍ය සම්මාශනය කළ බලන්න. ඒක තමයි සර්වචනාංශේ ඒ සුදුසු ඇති කෙනාට මේ ධර්මයේ දේශනා කරනවා. උදග්ග චිත්තම් පසන්න චිත්තම් පැහැදීමක් ඇති වෙලා තියෙනවා. බොරදිය සහිත වතුරු වීදුරුවක් බොහෝ වේලාවක් අල්මාරියක් උඩ තියලා තිබ්බහම ඒක පිරිසුදුලා පිරිසුදුලා පිරිසුදුලා මණ්ඩි සේරම මිදිලා උඩ ප්‍රදේශයේ වතුර පැහැදිලි වෙනවා. අන්න වගේ මණ්ඩි මිදිච්ච කතියක් Tamanට හිතේ තේරෙනවා. කෙලස් නැතුව නෙවෙයි. කෙලස් ඔක්කොම ඔක්කොම ලීන භාවයටපත් වෙලා මිදිලා හිත ප්‍රසන්න භාවයටපත් වෙනවා. පැහැදිලි පැහැදිලි සත්‍යකටපත් වෙනවා. විනීවරණ චිත්තං එයාගේ හිත නීවරණ නැතුව නෙමෙයි ඉසිතාක අභිරමණය කරන්නේ. නීවරණ ඇති කරන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඒක ඔක්කොම නිකන් අවලංගු කාසි බවටපත් වෙලා. නීවරණ තිබුණාට ඉස්සර වගේ වට පොහොර දාන්නේ, කාමච්ඡන්දයට පොහොර දාන්නේ, ව්‍යාපාදයට පොහොර දාන්නේ. ඒ නිසා ඒව නිකන් හිරි වැටිලා වාගේ එහෙම නැත්නම් පෙකණි වැලෙන්ම කැපිලා ගිහිල්ලා වගේ මිනිවර්ණ චිත්තක් ඇති වෙනවා. උදග්ග චිත්තම්, පතන්න චිත්තම්, මිනිවර්ණ චිත්තම්. ඒකෝර තමයි සාමුක්කාංශික දේශනාවක් හරියට මේ තිල් කුණු නැති සුදු රෙදි කෑල්ලකට තින්ත දාපුවාම ඒ තින්ත උකහා ගන්නවා වගේ ඒ රෙද්දේ තින්ත දාන්න ඉස්සරලා ඒ රෙද්ද පිරිසුදුනේ නැත්තම් දාපු තින්ත ලප කැලල් හිටිනවා. ඒ වර්ණේ සමසි උරා ගන්නෙ නෑ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ ඉස්සර වෙලා ඒ පරිසරය සකස් කරනවා. টয়ලෙට ඉස්සලා අටපිටා ඔක්කොම සුද්ධ කරලා ලෑස්ති කරගන්න ඕනේ টয়ලෙ නටන්න. අන්න ඒ වගේ සාමුකංශික දේශනාවක් තමයි චතුරාර්ය සත්‍ය දේශනාවේ තියෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඇහෙන්න සුදුසුකම් තියෙන්න ඕනේ. දේශනා කරන්න ඕනෙත් ඒකට ලෑස්ති වෙච්ච එකනට. එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය මේ හාල්මස් විකුණනවා වගේ කොම්බලා කරවල විකුණනවා වගේ අතරමං අංජික තියලා විකුණන හැමදාම වෙළඳ පොලේ පොලේ තියෙන දෙයක් නෙමෙයි. ඒක හරියටම ජීවිතයේ සංසාරේ එකම සංසිද්ධියකදී සිද්ධ වෙනවා. එතකොට ඒ කෙනාට ඒක sannivedana වෙනවා. එහෙම නැත්නම් sannivedana වෙන්නේ නැහැ. ඉතින් සරුවචනාංශي යම් වෙලාවක එහෙම දේශනා කරා නම් මේ අපි කිව්වොත් අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉතින් අටුවාචාර්ය වහන්සලා කියන එක කුරු රටේ කල්මාශ්‍ය ධම්මේ නම් ප්‍රඥාවන්තයෝ ඇති රටේ තමයි දේශනා කරේ මොකද මේ මිනිස්සු නිතර රණ්ඩු දරුවල් කරගෙන ආඩ දබර කරගන්න જાතියක් නෙවෙයි ආඩ්‍ය જાතියක් ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ට ආධ්‍යාත්මයකට හිත හැදිලා තියෙනවා ඒ වෙලාවට තමයි මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ ඒ මොකද මේ දේශනාවේ මුලටම තියෙන්නේ එහෙම නැත්නම් කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා ඇහුවොත් ඉදන් දුක්ඛ සච්ඡන්ති යථා භූතං පජානාති නැත්නම් ඉදන් සුඛ සච්ඡන්ති දුක්ඛං අරිය සච්ඡන්ති පජානාති අපි මෙතෙක් කල නොදකින් නොපතන් කියලා මේ දැකපු දුක එමෙතන මේ ප්‍රතික්ෂේප කරපු දුක ආර්ය සත්‍යයක් වශයෙන් බාර ගන්න නම් එයා මේ දුක කෙරෙහි තිබුණ द्वේෂය නදකින් නොපතන් කියලා තිබුණු මේ द्वේෂය දැක ගන්න පුළුවන් තරම් සත්‍යයක් ඇතිලා තියෙනවා. එතකොට යාට තේරෙනවා මේ දුක කියන එක මා කරා පැමිණිච්ච දෙයක් වෙන කෙනෙක් ඇති කරපු දෙයක් නෙවෙයි. මේ සංසාර ස්වභාවයක් නැත්තම් ඒක සත්‍යයක්. ඒක තත්‍ය දෙයක්. එහෙනම් මේ මට විතරක් ආපු දෙයක්වත් අරයා මට කරපු එකක්වත් නෙවෙයි. ඕනෙම යන්ත්‍රයක් ලෝකේ වැඩ කරන යන්ත්‍රයක් තියෙනවනම් ඒ යන්ත්‍රේ ඝර්ෂණය කියලා එකක් තියෙනවා. ඒ ඝර්ෂණය නිසා ඒක රත් වෙනවා. ඒකෙන් සද්දයක් ඇහෙනවා. වැඩ කරනවා කියන එක තමයි. කිසිම යන්ත්‍රයක් නැහැ ලෝකයේ 100% කාස් කාර්යක්ෂමතාවයේ තියෙන. ඒ වගේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ යන්ත්‍රේ වැඩ යනකොට මේ දුක දැවිලි තැවිලි පහළ වෙනවා. ඒ දැවිලි තැවිලි නැති යන්ත්‍රයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉතින් ඒ අමු මෝඩකමක් තමයි. මෝහයක් තමයි. ඉතින් මේ ඇති වෙන මේ දැවිලි තැවිලි නැති කරන්න ගන්න උත්සාහයේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ දැවිලි තැවිලි වලට ද්වේෂයෙන් මේක කරන්න පටන් අරගත්තොත් ඒක දැවිලි තැවිලි වලට ආහාරයක් වෙනවා, පොහොරක් වෙනවා, දුක වැඩි වෙනවා. ඒ නිසා මේ දුක ආත්මසීම දැනගත යුත්තක් පරිඤ්ඤය ධම්මයක් විදිහට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා තමන් වෙත පැමිණෙන දුක වෙතට ද්වේෂය නැතුව ඒ දුක වෙතට දෝෂ අනුසයෙන් තොරව පැමිණෙන හැටි දකින්න පුංචි ලෑස්තියක් තිබිලා බෑ. ඒ වගේම ඒ ලෑස්ති වෙලා දුක නාවොත් ඒ පේන්නේ නැහැ. ඉන්සයි ලෑස්තිලා ඉන්න වෙලාව පැමිණෙන දුක සිරි දෙව් දුවකට වැඩියවා. ඒක මංගල දර්ශනයක්. ඒක මේ Tamanට භාවනා කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සපේන තැන. ඉතින් ඒක නිසා ඒසෙලා ඒ දුක එන එකත් අවශ්‍යයි. ඒ දුක දැක ගන්නාසුලුව ආත්පසින් දැක ගන්නාසුලු ලෑස්තිලා යන ගතියත් අවශ්‍යයි. ඒ ලෑස්තිලා යන ගතිය තමයි අපි මේ සතියෙන් අප්‍රමාදයෙන් එළඹ සිටීමෙන් ඇති කරන්නේ. ඉතින් ඒක සඳහා ලැහැත්ති වෙලා ගියොත් දුක දෙන්නේ අපට දුක්ඛ ආර්ය සත්‍ය ඇති කරන්න මූලද්‍රව්‍යය. ලැහත් වෙලා කිය නැත්තම් දුක පිළීමක් ඇති කරනවා. දුක දැවිලි දැවිලි ඇති කරනවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට එනවයි කියන්නේ යෝගාවචරයා දුක පිළිබඳව ලෑස්ති මනසකින් දුකේ තියෙන හැටි ඒක දවද්දි ඒක තවද්දි ඒක විපරිණාමයටපත් වෙද්දී ඒක සංකතවත් පත්තත්වයේ තියේදී එහෙමම මේ දුකයි දැනගන්න පුළුවන් නම් අවස්ථා රාශියකදී පටිච්චසම්පාදේ ਸਰවචනanse දේශනා කළා තියෙනවා. ඒක අල්ලාගෙන කතන්දර ගොතන්න ගිහිල්ලා අර කෑල්ල වේවා මේ කෑල්ල වේවා නැතුව ඒ දුක ඇති හැටියෙම තියෙන විදිහෙම බලනවා කියන එක සමහර තැන්වල පෙන්ලා තියෙනවා ਸਰවචන් වහන්සේ. ඒක මතුවෙනකොට ඒකට නංවනං නොදී ඒ නාම රූප මට්ටමේම තියාගන්න මේක කනට ආපු දුකක් ඇහැට ආපු දුකක් කයට ආපු දුකක් නෑහෙට ආපු දුකක් දිවට ආපු දුකක් හිතට ආපු දුකක් වශයෙන් තෝරනකොටම ඒක සලායතන බවට පත් වෙන නිසා මේ නාම රූප සලායතන මට්ටමට යනකම් බෝ වුණොත් අපි ඒක අනාගෙන ඉවරයි අපි ඒකට අහු වෙලා ඉවරයි මේ පෙළන ගතිය මේ තවන ගතිය මේ විපරිණාම ගතිය මේ සංකත ගතිය එනකොට එහෙම දැනගෙන හිටියොත් අපේ මෙතෙක්කල් භාවිතා කරපු වචනනෝගේ තැකි මේ මැරිච්ච නැති බව මම දන්නේ ඔන්න ඔය ලකුණෙන් තමයි. නිතරම පිළීමක් තියෙනවා. නිතරම තැවීමක් තියෙනවා. නිතරම ඝර්ෂණ ගතියක් දැනෙනවා. ඉඳගෙන ඉන්නකොටත් ඇති සන්තෝෂයක් එන්නේ නැහැ. ඇවිදිනකොට සන්තෝෂයක් එන්නේ නැහැ. හිටගෙන ඉන්නකොට සන්තෝෂයක් එන්නේ නැහැ. නිදාහිටට සන්තෝෂයක් එන්නේ නැහැ. හිටගෙන ඉන්නකොට ඇවිදින්න හිතෙනවා. ඇවිදිනකොට ඉඳ ගන්න හිතෙනවා. ඉඳ ගන්නකොට නිදා ගන්න හිතෙනවා. අර අගුරු කැල්ල දනවට අත පිච්චිනුට අතින් අතට මාරු කරනවා වගේ. ඉතින් අපිට පුංචි ඉවසිල්ලක් තියෙනවා මේ ඉඳගෙන ඉන්නවා කියන එක ඇවිදිනකොට ඉන්න හැපක් තමයි. නමුත් ඉඳගෙන චිත්තක්ෂර දෙක තුනක් යනකොට මෙතන වෙහෙසයි. ඒ වෙහෙස දුක්ඛ සත්‍යයේ නියෝජනයක් නියෝජනයක් ගිනහැරපෑමක් කියලා ඒ දුක දරාගෙන ඉන්න පුළුවන් නම් චෝදනා නොකර ඔක මගේ කියන්නේ නැතු මේක කටේ ආපු වේදනාවක් බඩේ ආපු වේදනාවක් ඇහි ආපු වේදනාවක් කනේ ආපු වේදනාවක් කියලා වර්ගීකරණය කරන්නේ නැතුව මේ වේදනා ස්වરૂපය කියලා කියන්නේ විඳීම් ස්වરૂපයක් එක්ක සැප එක්ක දුක අන්නේ විඳීම් ස්වરૂපෙ දිහා බලාගෙන කතන්දර ගොතන්න නැතුව මුවින් නොබැන මේකට රිංග ගන්න නැතුව මේ තමයි ස්වභාවය මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයටත් මෙහෙම තමයි දැනෙන්නේ දේවදත්තගේ ඇඟටත් ඔහොම තමයි දැනෙන්නේ. කාටවත් පෙංග නැති කරන්න බෑ. ඒක නිකන් වතුර තියෙන තෙත ගතිය වගේ. වතුර කීත වතුර නැත්නම් තෙත නැහැ, තෙත නැත්නම් වතුර නැහැ. ජීවිතය කියන්නේ ওই පෙළෙන ගතිය තමයි. ওই දවන ගතිය තමයි. ඕක නැති කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. නමුත් යම් මට්ටමකට ගියාට පස්සේ මේක දරන්න අන්නේ දැරීමේ ශක්තිය අපි ටික ටික ටික ටික ටික තමයි පරියන්ක විනාඩි 20ක් හිට වේ කරා 25ක් ඉන්නවා 30ක් ඉන්නවා 40ක් ඉන්නවා ඉnde ඉnde ඉnde ඉnde යාගේ දුක අඩුවීමක් නෙවෙයි වෙන්නේ දැරීම ශක්තිය වැඩිවීමක් සක්මන්ට ගියාට පස්සේ ඉස්සර සක්මන තේරෙන්නේ නැහැ ඉන්නත් බෑ වැඩිනවා එහාට යනවා මෙහාට යනවා දැන් පුළුවන් විනාඩි 45 කිනුනා පැයක් ඉන්න පුළුවන් ඉන්නකොට ඉන්නකොට තේරෙනවා අර එකක්වත් නොයනව නෙවෙයි ලෑස්තිලා ගියාට පස්සේ ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ ලෑස්තිලා ගියොත් නැහැ ඊට පස්සේ ලෙඩක් වෙනවා අතප්පය තුවාල වෙනවා කවුරුර අපිට බනිනෝ එහෙනම් අපි කාට හරි වයිනෝ මේ මොන જાති වුණත් මේවා එකක්වත් කාටවත් නැවිත් ඉන්නේ නැත්ති ලෝකේ අනින්දිතෝ නින්දා නොලබපු කෙනෙක් ඇත්තේ නැහැ ලෝකේ ඒ නිසා මේ මට ලැබිච්ච නින්දාව විශේෂ එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ නින්දාව ලැබුණා ඉතින් අර සමහර වෙලාවට අපි කියනවා බුදුරජාණන් වහන්සේ දේවාති දේවෝද බ්‍රහ්මාති බ්‍රහ්මෝද කියලා. ඒ වගේම ඕනනම් හිතා ගන්න. නිന്ദා ලබන්නන්ගෙන් වැඩිම නිന്ദා ලැබෙමිනේ බුදුරජාණන් වහන්සේ. දුක් විඳ ඇත්තන්ගෙන් වැඩිම දුක් විඳ බුදුරජාණන් වහන්සේ. දීයන්ට දීයෝ උනා බ්‍රහ්මයන්ට බ්‍රහ්ම උනා කියලා අපි වඳින බව හැබෑව. නමුත් බැනුම් අහන්නන් අතර වැඩිම බැනුම් අහපු කෙනෙක්. දුක් විඳින්නන් අතර වැඩිම දුක් විඳපු කෙනෙක්. නිന്ദාවට ලක් වෙන්න අතර අන්තිම නිന്ദාවට ලක් වෙන හැබැයි ගාලල්ලා. බුදුරජාණන්සෝ මොනවාක්වත් ගාලා නැහැ. මොකද අල්ලන්නේ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ තියෙන. ඉතින් අපි වඳින අම්මෝ ගැහුවත් බුදුහාමුදුරෝ බැන්නත් බුදුහාමුදුරෝ කුටි ගාවත් බුදුහාමුදුරෝ ඊර්ති ප්‍රත්‍යහාරවත් බුදුහාමුදුරෝ කියලා අපි බලන්නේ මොකද? අපි වඳින්නේ මොකද? අපිට ගැහුවොත් අපි ගහනවා. අපිට බැන්නොත් අපි බයිනවා. අපි කුප්පයි. බුදුරජාණන්සේ අකුප්පයි. බුදුරජාණන්සේ මේ දුක් නාවයි කියලා එකක් නැහැ. ඒක නිසා බුදුරජාණන්සේගේ චරිතය බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා අපේ මම දැක්ක ඔය ඥානමෝලිය ආමසෝ දීපේක සිංහලටත් දාලා තියෙනවා. උන්වහන්සේ හෙලි කරලා තියෙනවා තමන් විඳපු දුක් ටික. වෙන කවුරු හරි කිව්වනම් ඕක අයින් කරලා බුදුහාමුදුරු කිසිම දුකක් ආවේ නැහැ. කිසිම ලෙඩක් ආවේ නැහැ කියලා සුද්ධ චරිතයක් ගොඩන ගන්න හදනවා. කවදාකවත් එහෙම එකක් නැහැ උන්වහන්සේ ශ්‍රී මුකේම දේශනා කර මම මිනිස්සෙක් කියලා. මම ගාන්ධාරයෙකුත් නෙවෙයි බ්‍රහ්මියෙකුත් නෙවෙයි දෙවියෙකුත් නෙවෙයි මිනිස්සෙක්. මනුස්ස ශරීරයෙන් ඉන දාඩිය කඳ මනුෂ්‍යකාරී දෙන වෙහෙස ඒ හැමම පරිණිරවාණ සූත්‍රය කියවලා බලන්න කඳුළු වෙනවා. මේ බුදුහාමතුරු විඳ බුදුක්. ඒව උන්වහන්සේ පෙන්නන මේ අපෙන් බෙහෙත් ඉල්ලන්න නෙවෙයි. පත්පන් කොතම්බල දීපන් කියන්න නෙවෙයි. මනුස්සයනේ මටත් තිබුණා ඕක කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා වේත් බුද්ධ පූජාවට තියනවා තමයි පත්පංගුව යනම්මනම්. ඔව්ව පිව්වට බුදුරජාණන් වහන්සේගේ දුකේ අඩු වැඩියක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කොහොමඩක්වත් ඒ වගේ වක් කරලා තියෙන්නේ. නමුත් අපි හිතනවා මේ අපි හිල් ගන්න නිසා අපිට දුක් වෙන්න බෑ. අපි අනන්ත වෙලිය දන් දෙන නිසා අපිට දුක් වෙන්න බෑ. අපිට එක දවසක් ධ්‍යානයක් ඇවිල්ලා තියෙන නිසා දැන් දුක් වෙන්න බෑ. අපිට එක දවසක් විපස්සනා ඥාන පහළ වෙච්ච නිසා දැක් දුක් වෙන්න බෑ කියලා. අර ආයතරයක් මම ආයනෙම තමයි අපි පෝෂණය කරන්නේ. මාන්නෙම තමයි අපි පෝෂණය කරන්නේ. තෘෂ්ණාව තමයි පෝෂණය කරන්නේ. නමුත් කවදා හෝ ඉදන් දුක්ඛ සත්‍යං ඉදන් දුක්ඛ අරිය සත්‍යන්ති පජානාති කියලා කියන්නේ මේ සාමාන්‍ය සිංහල වචනෙන් කියනවා නම් පැමිණි දුක් පැනිරහයි. අපි දුකට ද්වේෂ කරගෙන ජීවත් වෙන්නේ. පැනිරහයි කියන එකත් එච්චර හොඳ වචනයක් නෙවෙයි. පැමිණි දුක් වන්නාට කියලා වචනයක් අපි ළඟ තියෙනවා. වන්නාට මොනෝ කරන්නේ? වන්නාට එච්චරයි. දුක මට වන්නාට ආදේ වෙන මොනව කරන්නද කාට හරි කියන්න යනවා නම් තුච්ච වෙනවා පහත් වෙනවා නිඳිත තත්ත්වයටපත් වෙනවා අන්නේ විදිහට වෙත පැමිණෙන දුක් ටික දරාගෙන ඉන්න පටන් අරගත්තොත් ඒ සඳහා ලෑස්ති වෙලා ගිය මිනිස්යාට ඇති වෙන ගුණයට අපි කියන්නේ එයාට ඊවසීමේ ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ රාහුල පුංචාම්රණ දුන්නේ මේක තමයි බුදුහාමුදුරුවෝ සුද්ධෝදන රජුරණ දුන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ යසෝදරාට දුන්නේ. එහෙම නැතුව වෙන මේ වෙන බිබික්කමක් හරි වෙන ඉන්ජෙක්ෂන් එකක් හරි වෙන ඔපරේෂන් එකක් දුන්නේ නැහැ. දරපන්. ඉවසපන්. මම උඹලට වැඩි සක්විති රජ වෙන්න වාසනාව තියෙදි මං කැලේට ගිහිල්ලා මේක තමයි ඉපෙව්වේ. පුළුවන් නම් කාමම් බැන්නම් කාපා. එවනතු කවුරු හිතනවා මේ දුක්ඛ සත්‍ය කියලා වෙනම ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒක හරි ගණන්. පිටරටින් ගෙනලා ගහවට පස්සේ නිවන් දකි කියලා. එහෙම එකක් නැහැ. මේ වෙත පැමිණෙන දුක දරාගෙන ඉන්න බැරි නිසා අපි නිහීන තුච්ච තත්ත්වයටපත් වෙනවා. අපි සාක්‍ය පුත්‍රෙක් වෙන්නෙත් නැහැ, සාක්‍ය දීතාවක් වෙන්නෙත් නැහැ. නමුත් වෙත පැමිණෙන දුක ආහාර කරගන්න දන්නවනම්, චක්‍රීකරණ කරණේ කරන්න දන්නවනම් අපිට තේරෙන පටන් ගන්නවා හරියටම අපිට මේ අදාළ දුක එන්නේ හේතුඵල ධර්මයක් අනුවයි. අපේම කර්ම ශක්තිය අනුවයි. මේක වළක්වනොයි කියන්නේ වෙත පැමිණිච්ච දුක වළක්වනවායි කියන්නේ ඉස්සරහට එන නිවන වළක්වනවා. තව බුද්ධෝත්පාද කාලයක් ඉන්න වෙයි ආයෙ ওই දුක එනකම්. නිසා ආපු එකට එන්න දෙන්න. තුනට පස්සේ ආර්ථීර පටන් ගන්නවා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ පිේ විපයෝගෝ දුක්ඛෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඕකේ මේ ගෑනුන්ට ජාති දුක වෙනයි පිළිමින්ට ජාති දුක දෙකයි කියලා බුදුරජාණන්සේ ආර්ය සත්‍ය දේශනා කළා නැහැ. ඒ වගේම මේ ආර්යයන් වහන්සේලාට ජාති දුක නැහැ ජරා දුක නැහැ කියලා දේශනා කළත් නැහැ. බ්‍රහ්මිනිකුර දෙයියෙකුට වෙනසකුත් නැහැ. මේවා සංසාර රෝග. ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර සංසාර රෝග. අහන්න බලන්න වෛද්‍යවරයෙක්ගෙන් හම්බෙලා මේක නැති කරන්න කමක් තියවද කියලා. අහන්න බලන්න නීතිච්චෙක් හම්බෙලා මේක නැති කරන්න ඇග්‍රීමන්ට් එක සයින් කරන්න පුළුවන්ද කියලා. අහන්න බලන්න වීරයෙක් හම්බෙලා කඩුව වනවලා ලෙලවලා මේක නැති කරන්න පුළුවන්ද කියලා එක අවමල් රේණුවක් වැඩි කරන්න කාටවත් බෑ. ඒතිෙදි තණ්හානා මේක විඳිනවට වැඩිය වඩන ලද සතියකින් යුක්තව ශ්‍රද්ධාවෙන් සීලෙන් ඒ පැමිණිච්ච දුකට මුහුණ දෙනවා නම් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ බුදුහාමුදුර Taman ළඟ වාඩි වෙලා ඉන්නවා වගේ. Tamanට තේරෙනවා මේ බුදු සුවඳ. Tamanට තේරෙනවා මේ ධර්මය. Tamanට තේරෙනවා මේ දෙකල අවුරුදු 2600ක් මේ ශාසනය ගినాවේ. ඔය මොනම ඉන්ද්‍රජාල දින කට්ටියකුත් නෙමෙයි මිනිස්සුયો. මේ ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලා එක ගినాවේ මොවෙන්න බෑ නෑ. මම මෙතෙක් කල් කෙරුවේ මොකද්ද දන්නේ නැතිකමට මේ දුක එනකොට අඬා හොගෑවා. අඬා හොගාන්න නැතුව මේ දුක දරන්න නම් ඒක නා තේරුම් ගන්න ඕනේ මේ සංසාර රෝග හතර සියල්ලටම සාධාරණයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඒ හතර නැති සංසාරයක් ඉල්ලනවා භවයක් ඉල්ලනවා නම් චේතමනේ නැති වතුර ඉල්ලනවා වගේ. දැන් සංසාරයට ආවට පස්සේ අපි දැන් මගද්දොර ගමන් කරලා නේ තියෙන්නේ. මේ අටුවා යුගයේදී මේක අමුතු පෙරලිලකට පෙරලා තියෙනවා ඊගාව જાතිය නැති කිරීමයි මේ කතා කරන්න හදාන්නේ නැත්නම් જાතිය නැති කරනකොට ඊගාව જાතිය අම්මගේ බඩේ ඉඳදීම භාවනා කරලා එතන නැති කරන්න ඕන කියන වගේ කතාවක් තමයි අපිට මේ අටුවා යුගයේදී නැත්නම් මේ අභිධර්ම යුගයේදී ඇති කරන්න හදාන්නේ මේ මෙතන මෙතන જાතිය ඇති වෙනවා මෙතන මෙතන જાතිය නැති කරන්න ඕන මෙතන මෙතන ව්‍යාධි ඇති වෙනවා මෙතන මෙතන ව්‍යාධි නැති කරන්න ඕන මෙතන මෙතන මරණය සිද්ධ වෙනවා මෙතන මෙතන මරණය නැති කරන්න ඕන කියන එක පොඩ්ඩක් අපෙන් ඈඩ් කරලා තියෙනවා ඒකල කියනවා ඒව ජාති ජරා ව්‍යාධි මරණ කියලා වෙනමම જાතියක් ඇති කරනවා. ඉතින් මේ විදිහට ඒ භවයෙන් භවයට මාරු වෙන තැන කියන එක ක්ෂණික වශයෙන් ගත්තොත් ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරු වෙන තැන ප්‍රස්වාසයෙන් ආස්වාසයට මාරු වෙන තැන අපි සාමාන්‍යයෙන් අරමුණේ මේ මුල මේ මැද මේ අග කියන එක තමයි ජාතිය ජරා ව්‍යාධිය සාමරණේ කියන්නේ. ඉතින් ඕක හොඳට දැක්කොත් උපදින උපදින හැම අරමුණකටම ඒකටම ආවේනික જાතියක් තියෙනවා. ආශ්වාසයට ප්‍රශ්වාසයේ උඹ જાතිය තියාගන්නේ මට ජරා විතරක් දීපන් කියලා කියන්න ප්‍රශ්වාසයට කියන්න බෑ. ප්‍රශ්වාසයට වෙනම જાතියක් තියෙනවා. හටගැන්මක් තියෙනවා. වෙනමම විපරිණාමයක් තියෙනවා. තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියනවා. ඊට පස්සේ ඒක නැති වෙනවා. අන්නේ ඇති වෙලා නැති වෙලා යන ගතිය මරණකම් මරණ වෙලා තියෙන සම්මුති සත්‍යය ක්ෂණික වාචන මාත්‍ර වශයෙන් දකින්න පුළුවන් නම් පිම්බීම හැකිලිම බැලුවා. වම දකුණු වශයෙන් පියවර සක්මන් කරනකොට බැලුවත් වෙන කනකොට බොනකොට යනකොට එනකොට බැලුවොත් මේ සංස්කාර ස්වභාවයක් තියෙනවා. ඒකට જાතියක් වෙනමම පැනෙනවා. ඒ අරමුණට වසංගන්න බැරුව නෑ කියන්න බැරුව හටගන්නමක් තියෙනවා. ඒ වගේම හටගත්ත දෙයට වසංගන්න බැරුව ක්ෂය වීමක් පැයවීමක් තියෙනවා. ඒ අතරමැද කාලේ විපරිණාමයක් තියෙනවා. ආනෝක දැක්කනම් ඒ කෙනාට මේ ජීවත් වෙද්දී මේ හුස්ම ගනිද්දිම පිම්බීම හැකිලිම කරද්දිම වම දකුණ බලද්දිම මේ එක එක අරමුණක හටගැන්ම විපරිණාමයේ සා නැතිවීම ක්ෂය වීම දැක දකින්න නම් ඒකට ද්වේෂයකින් තොරව මේ පේන දෙයට නොදකින් නොකිය නොපතන් නොකිය මේක බලන්න පුළුවන් ශක්තියට තමයි මේ පැමිණි දුකට පැණි රහක් කරගන්නේ. ඒක නිසා පුත්‍රජානන්සේ සඳහන් කරලා තිනවා මහන්නේ මේ ආස්වාද ප්‍රසවාස බැලීම දරතයක් තමයි. දුක්ඛක් තමයි. වෙහසක් තමයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගන්න. මොකද ආස්වාස් ප්‍රසවාසයේ බලන බව දන්න නිසා තමන්ගෙන් සතෙක් මැරෙන්නේ නෑ, හොරකමක් වෙන්නේ නෑ, කාමීත්‍යාචාරයක් වෙන්නේ නෑ, බොරු කේලම් හිස්සචන පරිසවචන නෑ. කාය වචන දෙක හික්මිලා. කර්ම රැස් වෙන්නේ නෑ. ඒ වගේම මේ ආස්වාස් ප්‍රසවාසයේ දෙක දැකීම නිසා ඒකේ තියෙන මේ සංකත ගතිය ඇති වෙලා පෙරලිලා නැති වෙන ගතිය කවදා හරි දකින්න මුල පටන් ගන්නවා. ඒක නිසා මේ ආස්වාස ප්‍රස්වාස නයිසાર્ගිකව සැපක් නැහැ. මට මේක කොටු කරලා වෙන් කරලා දකින්න පුළුවන් ඉම බුදුන් නිසා වෙච්ච වැඩක්. භාවනා නිසා වෙච්ච වැඩක්. ක්ෂණ සම්පත්‍ය නිසා වෙච්ච වැඩක්. ඉස්සෙල්ල ඉස්සෙල්ල වර්ධගත දෙයක් කියලා ඒ ඇති වෙච්ච දරත වෙන දින දින ආස්වාසයම ප්‍රමෝදයක් ප්‍රීතියක් සති සම්පජඤ්ඤයක් පස්සද්ධියක් සුඛයක් කරගන්න කියලා. පැමිණි දුක් පැණි රහ කරගන්න කියලා අපේ සිංහලයා ඔක තමයි කිව්වේ. ඉතින් ඒක ආර්ථික විද්‍යාවට අපිට ගලපන්න බෑ. දේශපාලනඥයන්ට ඕක ගලපන්න බෑ. සමාජ විද්‍යාඥයන්ට ගලපන්න බෑ. අපි ඕක කියන ජාතික වශයෙන් ওই රට දියුණු කරනවා, දල ජාතික නිෂ්පාදනය ඇති කරනවා, ඒක පුත්කල ආදායම් වැඩි කරනවා කියන කතා. එකකින්වත් මෙතෙන් එන්න බෑ. මෙතෙන් එන්න කටියට ඕනකමකුත් නැහැ. කටිට ඕන වෙලා තියෙන්නේ මේ වසාගෙන දුක වහගෙන මේ මදයට ප්‍රමාදයට වැටිලා අන්ධහැර පාගන ජීවත් වෙන ජීවිතය. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව බණකට අවබෝධයකට එන්න සුදුසුකම් ටිකක් තියෙනවා. ඒ සුදුසුකම් ටිකේ තමයි තේරෙන්නේ මේ පැමිණිච්ච දුකට ද්වේෂ කරලා නම් ඒකට කියන්නේ කරාරිනොයි කියලා. දුර නික්ෂේපේ කියනවා. පැමිණිච්ච දුකට මඟ ඇරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කතා ඒ තරම්ම ප්‍රසිද්ධ මෝඩකමක් මෙතන තියෙනවා. පැමිණිච්ච දුකට දරාගෙන ඉන්න ප්‍රතිය වැඩි වෙනවනම් අන්න යාට හිතා ගන්න පුළුවන්. අනේ මීට පස්සේ දුක් දෙන වැඩ නොකර ඉඳලා පැමිණිච්ච දුක් ටික දරාගෙන හිටියොත් ඒක භ්‍රමචර්ය කීයක්. ඒකට යෝග ජීවිතය කීතයක්. ඒ වෙනුවට අලුත් අලුතෙන් දුක් ඇති කරමින් පැමිණිච්ච දුක් මගාරින්න හදන ගතිය කියලා කියන්නේ අපි මේ අයබර වායට පිටිකට ආ බෙහෙත් බඳින්න වගේ උගුරට උරා බෙහෙත් බොන්න වගේ ඒ නිසා දුක්ඛ සත්‍ය තේරුණයි කියලා ඒ කෙනාට අලුතෙන් යමක් වටහින්නේ මේක දිහා බලන දෘෂ්ටි කෝණය අපි කියන ලෑස්තිලා යන එක අනේ ලෑස්තිලා යන මිනිස්සයයි එimhe ලෑස්ති නොවි යන මිනිස්සය තමයි ආර්යයන් වහන්සේ සහ පෘථග්ජනය කියලා කියන්නේ ලෑස්තිලා යන කෙනා ඇත්තටම පු탁ඥය ආර්යනාංශය කියන්නේ යාට කියන්නේ කල්යාණ පු탁ඥයයි කියලා පැමිණෙන දුකට ලෑස්තිලා යන. ඒ කෙනාට ජාතිය ජරා ව්‍යාධි මරණ කියන හැම දෙයක්ම අරමුණක් අරමුණක් පාස සිද්ධ වෙනවා. මේ අරමුණ අපේක්ෂා කරනකොට සද්දයක් ඇවිල්ලා අප්පිය සම්පයෝගේ සිද්ධ වෙනවා. එතකොට දුකයි. එතකොට අරමුණට සද්දට හිත ගිය ගමන් අරමුණ කැපිලා යනවා. පිය විප්ප යෝගයක් සිද්ධ වෙනවා. මේ ක්ෂණ මාත්‍ර වශයෙන් මේ කටයුත්ත කිරීමේදී අපේ උපාදානස්කන්ධ පහ කිසිම වෙලාවක අරමුණු ධානයේ ඉන්න නෙවෙයි උදව් කරන්නේ පිටපණින්නයි. අරමුණට ආස කළා අරමුණේ සතිය වඩන ගතියක් අපිට උපාදානස්කන්ධයෙන් ලැබෙන්නේ. එයා බලන්නෙම කොයි වෙලාවෙ හෝ සතිය කඩන පිට යන. ඒ නිසා උපාදානස්කන්ධ තේරෙගෙම දුකම තමයි ඇති කරන්නේ. ඉතින් මේ දුක එපයි කිව්වට යන්නේ නැහැ. මොනවාක්වත් වැඩි කරන්නත් අපට බෑ. ඒ නිසා මේක බාර ගන්න ශක්තිය තමයි ඒ දුක් ආර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි උප්පත්තියේදීම දැරීමේ ශක්තිය තියෙනවා. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ. බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ විශ්වාස කරන මේ හැම කෙනාටම අවශ්‍ය නම් මේක දරන්න පුළුවන්. ඒක නිසා උපමා දෙකක් ඉදිරිපත් කරනවා මේකට පක්ෂව අපි කොච්චර ආස කරත් මැරෙනවා. ඒක පිළිගත්තත් නැතත් ඒක වෙනවා. ඉතින් මරණදී ඔක්කොම නාටකම් ටික ඔක්කොම ඉවරයි. ඉතින් මරණේ බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ අනිවාර්යයෙන්ම අපි චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය මරණයට යනවා. ඒක නිසා ඒක කාටවත් නෑ බෑ කියලා බේරෙන්න බෑ. ඒ නිසා තර්කෙට පෙන්නන්න පුළුවන් හොඳයි හොඳයි මට ඉන්නකම් අයියත් තියෙනකම් ওই දේ කරත හැකි. අයිය තියෙනකම් ගණන්කාරකම් අයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙන ගන්න බොගාරකන් නිලේ තියෙන කම් මේ ඔක්කොම කම් මෙලෙමින් යනකන් තමයි. මේක පටන් ගන්න බෑනේ. එහෙම නැත්නම් කියනවා අපි මේ භාවනා කරනකොට ආධ්‍යාත්ම ජීවිතය ගත කරනකොට පැමිණෙන දුක අපි දරා ගන්න බැරුව පුදුමාකාර චෝදනා කරනවා. ගැබිනිමමක් දරුවෙක් වදනකොට තියෙන දුක බන දරනකොට කිසි බන්නේ නැහැ. ඒක කියනවා එක සැරේ 60000ක් කැඩෙන වේදනාවක් එනවායි කියන්නේ. ඒ වුණා සිංහල ගෑනු දරුවන් වැදීමෙන් නොතිත් තත්ත්වයටපත් වෙනවා කියලා සොසොකමේ රාහුල හංසෝ කියලා තිනවා. වළං ගත්තට ඉවරයක් වෙන්නේ නැතිලු ගෑණියෙකුට. දරුවා වැදලා ඉවරයක් වෙන්නේ නැත්තේ. මේ වැදුවට ඒකෙදි කොටි දෙන විතරලු එක සැරේලු සංසර්ගයේ දෙන දෙවෙනි සැරේට කොටියෙකුට පලාතට එන්න දෙන්නේ නැතිලු. ඌට විතරයි දුක්ඛ සත්‍ය පොඩ්ඩක් තේරිලා තියෙන්නේ. අනික් කොටි දෙන්නු අදට ටිකක් අමාරුයි. මාස 3කට විතර පස්සේ ගාලල්ලා ආයෙසරයක් ලෑස්තියි. ආයෙසරයක් අර වගේම දුකටපත් වෙන මේ එකක්වත් වහන්න පුළුවන්ද කියලා බලන්න. අපි මේ කාරණාව එලි කරලා ගත්තොත් අපි මේ දැන් මේ නිවන් දකින්න ගිහිලා එන මේ දුකට අපි කරන චෝදනාත් මේ ප්‍රසව වේදනාවකදී මේක පිරිමියෙකුට හිතන්න හම්බ වෙනවා. ඔය පිරිමි මහා වීරකම් කතා කරන හිටියට ඔය මාතෘත්වයේ සඳහා ගෑණියෙක් දරන දුක කද්දාකත් දරන බෑ පිරිමියෙකුට. ඉතින් ඒකලිවල මේ චරිතුරු මොකක්ද එනවා? ඒකට ඒවම දරන්න බලුවා නම් මේ භාවනා කරනකොට ඇටයක් ඇදිච්චාම්මකෝ පිස්සුවෙච්චාම්මකෝ මැරිච්චාම්මකෝ ආන එකට ලෑසිලා ගියොත් මැරෙන්නෙත් නෑ ඇට කැඩෙන්නෙත් නෑ පිස්සු වැදෙන්නෙත් නෑ මේකට කියන්න පුළුවන් මේ ගුඪ ධර්මයක් එහෙම නැත්නම් මායාවක් මැජික් එකක් මේක නෑ දැරීමේ ශක්තිය ලෑසිලා යන කෙනාට ඒක දවසකින් ඉන්නේ ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නවා ඒ වැඩෙනකොට බුදුජාණන් වහන්සේ ඒකට මූල ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා ඔබ කරා යම් දුකක් පැමිණෙනවා නම් ඒ සියල්ලටම හේතුව තමන්ගේම හිතේ තියෙන මේ තෘෂ්ණාව කියන චෛතසිකය ඇර ਸਰබලධාරී දෙවි කෙනෙක් මේ දුක මැව්වා නෙවෙයි අල්ලපු කිතමචා හෝනියම් කරලා මේ දුක මැව්වා නෙවෙයි මේ ආණ්ඩුව වෙරළිච්ච නිසා දුක මැවුණා නෙවෙයි වැස්ස වැස්ස නිසා දුක මැවුණා නෙවෙයි බුදුජානහන්සේ භූතත්ත්ව ජාතකයේදී සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකයේ දෙයයන්ාන්සේ මැව්වයි කියලා. මේ දුකේ මේ ලෝකේ තියෙන තාක් දුක නම් හොඳමවල තියෙන දුකක් නේ. ඒකට නිර්මාපකය කියන්න බෑ. ඕකට කියන්න තියෙන්නේ නම විනාශකයයි කියලා. මවල තියෙන හරියක් දුක. ඕකට බැරි වුණාද මේ මායාව සහ බොරුව නැතිවම වන්නේ මේකේ? ඌටම මායා කරනවා. දැන් දෙයයන් නැතන මායා කරනවානේ මිනිස්සයා. බොරු කරනවානේ. ඇයි අත් දෙයනේ මවණ එක මාවපංකෝ මේ බොරුව නැතුව. මම නෙවෙයි එහෙම කියන්නේ. ඔක බොරු දත්ත දාචකේ තියෙන්නේ. මායාව බොරුව සහිත මොකටද මේ ලෝකෙම වෙන්නේ? ඉතින් අපි හිතනවා මොනවාට වෙච්ච නැහැ දෙයියන්න කිව්වොත් දෙයියෝ අපිට අනුකම්පා කරાવી. එහෙනම් තමයි පඳුරක් අයින් කළොත් වැඩේ කෙරෙයි. පිළිත් නූලක් ගැට ගැහුවොත් වැඩේ ෂේප් කරගන්න පුළුවන් කියලා අපි නිකාම් මේ පුගුරට හොරා බෙහෙත් බොන්න හදනවා. මේ දුක හටගන්නේ Tamange තෘෂ්ණාවෙන් නම් ඒ තෘෂ්ණාව දෙයයන්ව බාර දෙන්න බෑ සර්බලදාන දෙයයන් බාර දෙන්න බෑ ඒක Taman තුල තියෙන්නේ. ඉතින් මේ තෘෂ්ණාව තියෙනකොට දැක්කනම් මෙන්න මෙතනින් තමයි මේ දුක හටගන්නේ කියලා. ඒ තෘෂ්ණාව વિશે තවත් තරහක් එන්නේ තේරෙනවා. මේ යාන්ත්‍රණේ මෙන්න මෙතෙන් තමයි මේ මාට ගන්න ඕන්න මෙයා එනකොට ඇති. එනකොට නම් මුකුළු පපා, ඕමරි පපා hina වෙවි තමයි එන්නේ. හැබැයි යනකොට කටින් තියෙන වින තේරම කටලා තියලා යන්නේ. ඉතින් අර ඕමරි පපා එනකොටම අල්ලගත්තොත් මෙතන තමයි තියෙන්නේ කියලා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙයාට කොච්චර පොහොර දානවද? කොච්චර අපි මේකට ආහාර දෙනවද කියලා බැලුවොත් රසාස්වාදේ ආස්වාදය සාහිත්‍ය අලංකරණය ආලවට්ටම් සීරකම තියෙන ඉතින් දුද්ද වශයෙන්ම තෘෂ්ණාවනේ. ඉතින් ඒක තියාගෙන අපි මේ අනුන්ට හේතු කරන්නේ නැතුව ඒ දුකට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගන්න. එසේ මෙසේ කෙනෙකුට බෑ මොකද Taman සුද්ධවන්තෙක් කියලා අපි හිතන්නේ. මම නම් එහෙම දැන දැන කවදාකවත් තෘෂ්ණා කරන්නේ මම සුද්ධවන්තයි කියලා හිතා එනවා නමුත් ਸਰවචනසේ පෙන්නනවා හරියට බැලුවොත් ඒ කියන්නේ ඔය කියන ධර්ම කොටාස ටික වඩාගෙන බැලුවොත් තමන්න පැමිණෙන හැම දෙයකටම හේතු අප්‍රත්‍ය නෙවෙයි හිද්ද වෙන්නේ හේතු ප්‍රත්‍යක් තියෙනවා දෙවෙනෙක් සම්බන්ධ නැහැ දෙවෙනි දෙයක් සම්බන්ධ නැහැ තන්නේ කර තමන්ගේ මේ තියෙන තෘෂ්ණාවයි තියෙන්නේ කියලා කවදා හරි මේක දැකගත්තොත් මේ මනසට හැම්බෙන ආඩ්‍ය ගතිය එම හැම්බෙන වීරත්වය පිරිච්ච ගතිය කද්දාකවත් හිතන්න බැරි තරම් මේ දුක ඇති කරන්නේ මම නම් එතකොට පේන්න තියෙන්නේ මම සර්බලධාරී දෙයියන්ටත් වැඩිය බලවත්. මට පුළුවන් මවන්න. මවන ආරියක් හැබැයි දුක. මම නැවතත් කියනවා මට පුළුවන් ඕන තරම් දේවල් මවන්න. මවන හැම දෙයක්ම දුකක්. එතකොට මේ මනුස්සයා ගන්නව විනිශ්චයක් මේ මැවීම නතර කරලා ගිවිච් කරපු මැවීම නිසා ආපු දුක එන්න ඇරලා බලාන හිටියොත් අලුතින් කර්ම රැස් නොකර පරණ ගෙවෙන කර්ම ටිකට ඉඩ දෙන්න ගියොත් අපි ඒකට කියනවා සීල ශික්ෂා කියලා. යමක් කරන්න යන්නේ සතු මරන්න යන්නේ හොරකම් කරන්න යන්නේ කාමීච්ඡාචාරය කරන්නේ බොරු කෙලන් හිස් වචන කරන්නේ හැබැයි දැන් සතු මරපිය වගේ දුක් වෙනවා මරන්න වගේ තම සතු වස්තුව අප්‍රිය දායදවලට ලක් වෙනවා පෙර කරපු හොරකම් නිසා කාමීච්ඡාචාර නිසා අපේ කාම වස්තු අනු බලහත්කාරකම් කරනවා අපිට බොරුවෙන් රවටෙන්න සිද්ධ වෙනවා අරස වචෙන් පෙලෙන්න සිද්ධ වෙනවා කේලමින් ඒ සජනේ කාලය ගත කරන්නේ. මොකද පෙර කරපු දේ. ඉතින් මේ ටික දැන් එනවයි කියන්නේ අලුතින් කර්ම රැස් කරන්නේ නැත්නම් චීනම් පුරාණං නවන්නති සම්භවං. පරණ දේ ගෙවෙනවා. අලුතින් මම රැස් කරන්නේ නැහැ. හැබැයි හරි වෙහෙසයි. සීල් ලකින කොටත් දුක් එනවා. දාන දෙන කොටත් දුක් එනවා. භාවනා කරන කොටත් දුක් එනවා. ඒන දුක්වලදී අලුතෙන් ද්වේෂ නොකර බැමිනෙන දුකට අලුතෙන් ද්වේෂ නොකර මේ එන ටික ඔක්කොටම එන්න දෙන්න වළක්වන්න නැතුව gediya pitin මෙන්න දෙන්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ දේ පොලි වැල් පොලි සහිත ණයක් ගෙවලා දැම්මවා. ඒ ගෙවෙන්නේ සල්ලේක සූත්‍රයේදී පුත්‍රජාන සඳහන් දුක වැටහෙන්නේ නැත්නම් භාවනා කරනකොට පැන්සලක් උල් කරනවා වගේ කැපි කැපි යන්නේ නැත්නම් කෙලස් කැපෙන්නේ නැහැ. අපි හොඳට සමාධියක ඉඳගෙන බලාගෙන හිටියට කිසිම අපි වෙහසක් නැතු ඒක දුක් යවන් කිරීමක් වෙන්නේ සල්ලේකයක් වෙන්නේ සල්ලේකේ වෙන්නේ Tamanට හොඳටම තේරෙනවා මේ ඉඳගෙන ඉන්නකොට වෙහස ඒක දරාගෙන ඉන්නවා මේ ගිවන් කිරීමක් කරන්නේ මම මේ ද්වේෂයට වෛර කරන්නේවත් නැහැ නොවේවා කියලා හිතන්නේවත් නැහැ මේකට එන්න දුන්නොත් එතකොට යාට තේරෙනවා මේ කෙලස් කැපෙන වෙලාවේදී කවදාකවත් අපි හිතන්නේ භාවනාවක් වෙනවා කියලා නිකන් සාමාන්‍ය කීත හැකි යම් කිසි කෙනෙක් භාවනා කරලා මට හරි ගියේ නැහැ කියන පරියන්කයක විස්තර ඇහුවොත් එතන විතරයි කෙලස් කැපිලා තියෙන්නේ මට හරි ගියා කියලා යෝගාවචරයක් වාර්තා කරා නම් අනිවාර්යයෙන්ම මත් වෙලා මේ සමාධියකට යට වෙලා කාලීන අස්ති කිරීමක් වෙලා තියෙනවා ඒක ඕනේ. අර වෙහෙස නිසා වරින් වර කාලීනාස්ති කිරීමක් කියන එක කියන්නේ විස්රාමී කියලා. වරින් වර විස්රාම වෙන්න බැටරි charge වෙන්න ඕන. නමුත් ඒ වෙලාවේ කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපීම සිද්ධ වෙන්නේ මේ දරතේ සිද්ධ වෙන වෙලාවේ. ඉතින් ඒකට සතුට ඇති කරොත් මේ පීරි ගන්න වෙලාවේදී කැපෙන දැවෙන තැවෙන වෙලාවේදී ආ මේ දැන් කෙලස් කැපෙන වෙලාව. ඒ නිසා මට නිකරෝ Brahmacharya නිසා දැන් ගෙවෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ කියලා දැක ගන්න පුළුවන් වුණොත් එයාට තීරෙන්න පටන් අර ගන්නවා මේක මට සල්ජෝලින් කරගන්න බෑ තාට හරි අත්තමක් දීලා කරගන්න බෑ කරපු කෙනකින් ණයට ගන්න බෑ මම්ම කර යුතුය. ඉතින් තව හෙට වෙනකොට තවත් නාකි වෙයි. ඊට තව ප්‍රශ්න. කොයි අතට යයිද දන්නේ. එහෙනම් දැන් දැන් මේ දේ කරගන්නෝ කියන සීගන් සීගන් කියලා හරියට ගොඩගොවියෙක් වැස වහින වෙලාවේ තමන්ගේ කුකුරහා ගන්නවා වගේ ඒ ගෙවෙන දුක එහෙම නැත්නම් මේ කැපි කැපි යන ගතිය එහෙම දිගට යන්න දුන්නොත් බුදුන්සේ සඳහන් කරන උදී බණවොත් හැන්ද වෙනකොට නිවන් දකින්න පුළුවන්. Taman වෙත පැමිණෙන දුක්වලට බාධා නැතුව තුවාලේ සැරවල එන පුරුව එහෙම ඇදෙන්න ඇරලා කට මුණ වනමුකේ පාදලා තිබ්බොත් ඕක එළියට යන්න ඉච්චර වෙලා යන්නේ. නමුත් එක විනාඩි 5ක් ඉන්න බෑ. විනාඩි 5 ඉන්නකොට අනේ පොඩ්ඩක් අකුල දිග ඇරියා අනේ මේ සද්ද නැති වුණා නම් අනේ සීතල නැති වුණා නම් අනේ රසණ නැති වුණා නම් ඉතින් එක එක එක එක එක தত্ত্ব ඉල්ලන්න ගියාම අර කෙලස් මෝදු වෙන ගතිය වැක්කිරන ගතිය එහෙම පොරොප්ප ගහලා නැතර ගන්න. ඉතින් නිකමට හිතනද කාට හරි මේ බඩට නම නරක විසක් ගිහිලා ඒක බඩේ ක්‍රියාකාරීත්වය නිසා කයේ ක්‍රියාකාරීත්වය නිසා පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය නිසා වමනේ පාචන දෙක යන්න හදනකොට වමනේ ටික කට වහගෙන ආයෙ ගිල්ලොත් මොකද වෙන්නේ? මේ විස එළියට යන්න හදන්නේ. අනේ හම්බ කරලා කාපු කෑමනේ ඕක එළියට යන්න දෙන්න බෑ කියලා ආයෙ දුක් ගාලා ගිල දැම්මොත් මොකද වෙන්නේ? එහෙනම් මේ පස්සෙන් එළියට යන්න පාචනේ හොඳ පොරොප්ප කැල්ලක් ගහලා තිබ්බොත් මොකද වෙන්නේ? ඕකට කියනවා අපස්මාර රෝග කියලා. ඒ වහන වේග, ශුක්‍ර වේග, මූත්‍ර වේග, අසුචි වේග නතර කළොත් අපස්මාන. අද තියෙන උච්චරය. අද අපි මේ ශිෂ්ටාචාර වෙච්ච නිසා අපිට අවශ්‍ය වෙලාවට මූත්‍රා කරන්න වෙලාව හම්බෙන්නේ නැහැ. ඔක ඉහිර කරගෙන ඉන්නවා. අපිට මේ ශිෂ්ටාචාරය නිසා වැසිකිලියන්න නැහැ. හිත කරගෙන ඉන්නවා. පිට වෙන්න මොනවත් දෙන්නේ නැහැ. මේ හිරකිරීම නිසා අවදාන හිතා ගන්න බැරි අපස්මාර රෝග එනවා. භාවනා කරනකොටත් මේක ඔක්කොම විරේචන වෙන්න පටන් ගන්නවා. නව දොරෙන්ම වැగిරෙන්න පටන් ගන්නවා. මේ පැකිලෙන වෙලාවේදී ඒක බාධා නොකර යන්න දෙන්න නම් එයා දැනගන්න ඕනේ මේ දුකට හේතුවට අත තිබ්බ ගමන් දුමාකාර සුද්ධියක් වෙන්න පටන් ගන්නවා. ඒ සුද්ධියට බාධා නොවි යන්න දුන්නොත් ගොක් බාධා කරුවොත් අවුරුදු 7ක් යනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. එහෙම නැතු අඩුවෙන් බාධා කෙරුවොත් අවුරුදු 6ෙන් කරත හැකි, 5ෙන් කරත හැකි, 4ෙන් 3න් 2කින් 1කින් ගෙනලා ස්තිප්තං සූත්‍රය කියන දවස් 7ෙන්. එන්න මේ වෙනකොට නම් මේ කට්ටිය වැඩේ වෙලා තියෙනවා. මොකද දවස් 6 ගිහිල්ලානේ දැන්. මම දන්නේ කාය කාගේ වමන විවේචන ගිහිල්ලා තියෙනවද නැත්නම් කාට කාට පස්මාර රෝග ඇවිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. වෙනවනම් දක්ෂකමනේ හැබැයි කුශාග්‍ර බුද්ධිමත් කෙනාට උදේ දැනගන්න පැහැද්දාවේ වෙන්න පුළුවන්. මොකද එයා දන්නවා මේ කෙලස් කැපීමක් වෙනම නම් බාධා කරන්න එපා. යම් වෙලාවක භාවනාව කර්මස්ථානයේ හොඳට මුදුන්පත් වෙලා යනවනම් ඒ ලොකු සංසි ඉන්න කාලේ කියනවා. ඒ ඒ වෙලාවේ දාන ටික වළඳන්න ඕනේ කියලා නැගිට්ටොත් ඒ වෙන පාඩුව නිසා ආය කී කාලයක් ඉඳ වෙයිද නැහැ අර ගැම්ම ගන්න. ඒක නිසා මට එක දවසක් මතකයි ලොකු සංස හොඳටම අමාරුයි. මම තමයි අග්‍ර උපස්ථායකයා. ඉතින් මමත් ඇත්තට මේ කාලේ දුර්ලභමක් වෙන්නේ නැති වෛද්‍ය විද්‍යාව පිළිගැනීමක් තිබ්බා. ඉතින් අනිතේ කරන්න දෙයක් උත් නැහැ. ඉතින් ලඩක් දැන් දොස්තර කී. මම දොස්තර මහත්තයා දැන් මග එනවා. කොයි වෙලාවෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් මට අත්‍යවශ්‍ය තිබුණ වෙලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේ මෙලෙඩ ටිකක් තියෙනවා. මේ කනමුත් මම ඉඳලා ඉඳලා බැරි තැන මම ගියා භාවනා සාඩ කියලා පැයක් භාවනා කරලා එනකොට දොස්තර මහත්තයා ඇවිල්ලා එක්සයිස් පොතක ලියලා ගිහිල්ලා. ඉතින් මම ලොකු සාංශට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔය තියෙන රෝග ලක්ෂණ කියවෙන්නේ මං කිව්වනේ මට පොඩ්ඩක් පණිවිඩයක් කරන්න කියලා මම හිටියේ භාවනා ශාලාවේනේ. නෑ නෑ නම දොස්තර මහත්තයාව බෙහෙත් බැලුවා ඔන්න කොතේ ලියලා තිනෝ ඔය ටික කරපුවම හරියි. මම කියන්නේ හිටියනම් මට මේට වැඩි ඕක ගැන විස්තර දැනගන්න තිබුණා. කියනකොට ලොකු සාංශ කියනවා බුදුහාමුදුරෝ කියලා තියෙන විදිහට නම් භාවනා කරනකොට බුදුහාමුදුරෝ ආවත් නැගිටින්න බෑ. ඉතින් දොස්තර මහත්තයා කොහොමද නැගිටවන්නේ කියලා අහුවා. භාවනාව යන වෙලාවේදී බුදුන් ඉදිරියට ආවත් මේ බුදුහාමුදුර කරන ගෞරවය තමයි භාවනා කරනවා කියන්නේ. මේ නැගිටලා වත්ක දෙල්ල බුදුහාමුදුර බඳින්න ගියොත් භාවනා කැඩෙනවා. ඒක නිසා කෑම වේලක් ඔය ඕනම දෙයක් කැප කරලා කරන්න පුළුවන් වෙනවා Tamanට තේරෙනවා නම් කෙලස් කැපෙනවා කිය. ඉතින් අපිට වෙලා තියෙන්නේ කෙලස් කැපෙන වෙලාවේදී භාවනා කැඩුනයි කියලා අපි හිතනවා. භාවනාවට මේ ආලෝක පේනවා උඩ යනවා සමාධිය එනකොට භාවනා හරියයි කියනවා. ඇත්තටම එතන වෙන්නේ කාලේ නාස්වීමක් විතරයි. කිසිම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. කෙලස් කැපෙනවා නම් ඇලිකට දාචයක් මොනට දීලා තද කෙරුවා වගේ කපාගෙන යන හොඳට තේරෙනවා. ඒ දරතේ තියේදී පින්දට වැඩිය මට ඉන්න පුළුවන්කම තේරෙනවා. ඒ තේරෙන්නේ යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාව නිසා මේක හටගත්ත දැන් ඔන්න භාවනා නිසා ඒ වගේ වෙන්න පටන් ගත්තා. ඒක ගෙවෙන එක බාධා නැතුව යන්න, විදින්න නැතුව යන්න දෙන්න කියලා බලනකොට යාට පේනවා මම භාවනා නොකර අනන් මේ එන අරමුණු කෙරෙහි දුක කෙරෙහි දරතේ කෙරෙහි කොච්චරක් කාම තණ්හාවෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. මේ ඉඳුරන් ටික පරිස්සම් කරන්න. ඒ ඒ වෙලාවේ මේ දුක වෙනුවට සැප ලැබීම සඳහා ඉන්ද්‍රිය ඉඳුරන් හා බැඳිච්ච සුඛේ හොයනද කාම තණ්හාවෙන් gedera හිටියානම් කීයක් දේවල් කරනවා භවනා නොකරනකොට භව තණ්හාවෙන් දැන් නැතිව නෙවෙයි හෙටත් නොවෙන්න අපේ ගෙදරටත් නැති වෙන්න පවුලේ අයටත් නොවෙන්න අපි කොච්චරක් කල්පනා කරනවද කොච්චරක් කතන්දර ගොතනවද භාවනා කරන මොහොතක තමයි අපිට පුළුවන් වෙන්නේ එවැනි කාම තණ්හා භව තණ්හා වලින් ක්‍රියාත්මක වෙන මේ කසන්දර ගෙතිල්ල අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඔක්කොම තියේදී සතියෙන් වෙන දේ දිහා බලන ඉන්න කතිය. ඒක සාමාන්‍ය කාම ලෝකේ ඉන්න කෙනාට දෙන්නේ නෝන්ජල්කමක්, කැක්කුමක් නැති ගතියක්, වගකීමක් නැති ගතියක් කියලා. ඒක නිසා භාවනාව හරියට වෙනවා නම් එහෙම නැත්නම් මං කියනවා භාවනා කියලා මෙතන අදහස් කරන්නේ විපස්සනාව. Tamanට හොඳට මේ පීති ගෑවෙන ගතිය. ඒකට ධරතේ කියන වචනේ බුදුහාමුදුරෝ පරිලාහ කියන වචනේ බුදුහාමුදුරෝ පාවිච්චි කරනවා. ඒ ධරතය තේරෙන ගතිය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට ඒ පරිසම්පදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. දුක්ඛ සත්‍යයේ නැතුවම බැරි ලකුණු හතරක් තියෙනවා. පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණට්ටෝ සංකතට්ටෝ කියන පෙළෙන ගතිය තේරෙනවා. මම මේ දුක්ඛ සත්‍යයත් එක්ක නම් ඉන්නේ පෙළෙන ගතිය තියෙනවා. ඒක සාමාන්‍ය කියන්න පුළුවන්. අපි ජීවත් වෙන බව දන්නේ මේ යන්ත්‍රේ දුවනෝ. දුවන හැම වෙලාවෙම කැපෙන. දුවන හැම වෙලාවෙම ඝර්ෂණයක් ඇති වෙනවා. දැවිල්ලක් තැවිල්ලක් ඇති වෙනවා. ඒ හොඳට භාවනාවේදී හයියෙන් හුස්මවත් නොගෙන ස්වභාවික හුස්මේ ඉන්නකොට තමයි තේරෙනවා මේකේ භවයේ ඇදිලා යන හැටි. නිකන් හී නූලෙන් යටින් මොනවදෝ ක්‍රියාවලිය වගේක් කරනවා. ඒක දරතයක් තමයි. ඒ දරතයත් එක්ක ඉන්නකොට මේ තමයි දුක්ඛ සත්‍යයේ අත්‍යන්ත ලක්ෂණය. පෙළෙන ගතිය. තවන ගතිය තියෙනවා කියලා. අන්න ඒකට ඇඟිලි ගහන්න නැතුව සකස් කිරීම කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව චේතන නැතුව චේතනා අදිඨානාපිනිවේදානෝසයා කියන විදිහට මොනම දෙයක්වත් කරන්න තු එකට නිසිනින්දේ එහෙම යන්න දුන්නොත් තමයි දෙනක දරන්න පුළුවන් හැබැයි පෙළෙන ගතිය තියෙන. හැබැයි තවන ගතිය තියෙන. හැම වෙලාවෙම මේකේ මොනත වෙනස් වෙනවා. নানা ප්‍රකාර හේතු නිසා මේක සිද්ධ වෙනවයි කියලා අන්න ඒක දැනගෙන ඉන්න පුළුවන් නම් තමයි හිතා ගන්න පුළුවන් මම මේ මුවින් නොබැන ඉවසැව්වට මම මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමක් කරන්නේ අස්පනා අපිට මේ කරන්නේ කියලා. එතකොට ඒක නා ඒක නැති කිරීම සඳහා කාම තණ්හාවෙන් කල්පනා කරන්නේත් නැහැ. ඒක මගහැර ගැනීම සඳහා භව තණ්හාවෙන් කල්පනා කරන්නේත් නැහැ. ඒව කරන්න ගියාම වැරදිච්චාම වෙන කඤ්ඤම් මරඤ්ඤම් කියන හතුරු පක්ෂයක් නිදහස් හදා ගැනීමකුත් නැහැ. ඒක නිසා තේරුම් ගන්න පුළුවන් මෙහෙම නැතුව අතපය දිගාරින්න පුළුවන් වෙලාවක නම් මෙහෙම දුකක් ආවොත් අපි নানা ආකාර ව්‍යාපාර කරනවා. নানা ප්‍රකාර ක්‍රමසාවිදි හොයනවා. নানা ප්‍රකාර කතන්දර ගොතනවා. নানা ප්‍රකාර චේතනා පහල කරනවා. දැන් ඇස්සැත්තේ අන්ධෙක් වාගේ. කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ. මේ පෙළෙන දමන තවන්කන් තිබුණාට කොරවිච්ච කෙනෙක් වගේ. මලමිනියක් වගේ මේක දිහා බලන්න ඉන්නවනම් බුදුහාමුදුර විතරයි සාදු කියන්නේ ඔකට. අපි නෑදෑයෝ අපි මෙතෙක් කාශ්‍ය කරපු කිසිම කෙනෙකුට තේරෙන්නේ අනේ මේ මනුස්සයා මේ ඉවසන ඉවසිල්ල මහා මෙර උසුලනා මිහි කටටත් වැඩිය. ඒ ඉවසීම ඒ ලොකු සංසින්න කාලේ කියනවා මේ මනුස්සයාට නොතේරුණාට දෙයයන්ට බ්‍රහ්මයන්ට පුදුම විදියට තේරෙන්න පටන් ගන්නවායි කියලා මේ එකෙක් මේ ලෝකේ ඔක්කොමලා මේ වේදනාව යනකොට චල්චුරුකගා ක්‍රම හොයද්දී උ කාගෙන ඉන්නවා. ඒක බුදුහාමරන්ට ඈත තියලා පේනවා මගේ එක දුවෙක් මගේ එක පුතෙක් මගේ එක ශිෂ්‍යෙක් මේ දුකට මොවින් නොබැන ඒ කාගෙන ඉන්නවා කියලා. ඒකට පුත්‍රජානංශ උංගාවක් වෙලාවට නිකන් ඉදිරි පිටට වැඩියා වගේ ආශිර්වාදයක් කරනවා ඔන්න වැඩි කරපන් කියලා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කාගෙන ඉන්න කෙකට මිනිස්සු අද කාලේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා අරුට නංවනම් පට බඳිනවා මිස කිසිම එකෙකුට තේරෙන්නේ නැහැ මේ වෙනස මොකද්ද කරන්නේ කියලා. අඩු ගානේ එහෙම මේ පැමිණිච්ච දුක දරාගෙන කාගෙන ඉන්න මිනිස්සයාට ලෝකයා කෙලපිරිච්ච padikkamakata තරම් අසලකන්නේ නැහැ කියලා. විද්‍යාසෘති 40 ගණන් වල লীලා තියෙනවා මෙන්න භාවනා ලෝකේට මේ සකල සිරින් පිළිසි ලංකාවේ ධර්මද්වීපයේ හම් වෙන තෑග්ග. ඒක පැත්තක තියන්නකෝ අපේ හිතවත් කැමති නෑ ඔක. අපේ හිත ඕනේ බෙන්ස් කාර් එකේ යන්න බැන්ද නිවනට කියලා. මේ කාපට් කරලා තියෙන කියලා නම් පාර. එයා කන්ෂන් කරලා තියෙනවද කියලා අහනවා මේ යන වාහනේ. අනේ අපිට ඔයඩියට ඉක්මනට යන්න බැද්ද? මේ තමන් කරපු කෙලෙස් පිළිබඳ හරි මේ ගෙවෙන එක ප්‍රශ්නයක් නෑ. මේ ශරීර කූඩුවට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව මේ පිටර මල්ල පොඩි කරගන්න නැතුව යන්නයි ඕනකම තියෙන්නේ. ඒ තරම්ම මේකට කයටයි මේ ජීවිතයට තියෙන ආසාව. කවදා හෝ ලෑස්ති මනසකින් ගිහිල්ලා මේකයි තියෙන්නේ තිබීවා ජීවිතේ තියෙන්නේ තිබීවා කියලා කෙනෙක් එක චිත්තක්ෂණයකට හෝ වංචාවට මේ කෙලින් වැඩ කරොත් එයාට තේරෙන පටන් අර ගන්නවා එයා චිත්තක්ෂණයකින් මරණයට ලැහැත්තියි මරණදී සිද්ධ වෙන්නේ ඔක්කොම ජීවිතය සහ මරණය මේ කය නැති වෙන එකනේ ඒකට නෙමෙයි ඔක්කොම අපි මේ අරසවල් යොදාගෙන මැස්සෙක් වහන්න දෙන්නේ නැතුව කැස්සක් ඇහෙන්න දෙන්නේ නැතුව රකින්න හදන්නේ. නමුත් එක චිත්තක්ෂණයක් ඉන්න පටන් අරගත්තොත් දැන් නම් මේක ඔක්කොම මම කියලා එකක් හොයන්නත් බෑ. කයකුත් නැහැ, අරමුණකුත් නැහැ. අනේ මේ වෙලාවේ දැන් ඉතින් මේ මමම මටම පේනවනේ මරණේ. අන්නේකදී නොසැලී ඊගාට මොකද්ද කරන්න ඕනේ? ඇයි මෙහෙම වුනේ කියලා මොකුත් නැතුව මෙන්න මේක පිළිගන්න පුළුවන් නම් ඒක කටුකුරුද්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. තමන්ම තමන්ගේ මිනිය දැකලා තමන් තමන්ගේ මිනිය මත මරණානුසතිය කරනවා. හිතා ගන්න බටේට ඔළුව දාලා අත් දෙක තියලා බඩ උඩ ඔන්න දපලා තියෙනවා. දැන් තමන්ම ඉන්නවා තමන්ම ළඟට ගිහිල්ලා අනේචාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝ සුකෝ ගිලගතාව කියන්නේ. තමන්ගෙම මිනියට තමන්ම මරණානුසතිය කරනවා. ඊමණසට ඊට පස්සේ නැගිටට පස්සේ අතප්පය කැඩුනා කියලා තුවාල වුණා කියලා කුඩල්ලෙක් ආවා කියලා මොනම ගාණක් අත්තෑ මොකද එයා චිත්තක්ෂණයකට මේක දෙන්න ලෑස්ති. ඒ නිසා ඒ බොජ්ජංග ධම්ම මට්ටමට යනකොට මේක පරියන්කේදී 10 15 සැරයක් එනවා. මට මම කියලා මේ ඇතුළ පිටත කියලා සීමාවක් නැහැ. කයක් කියලා දැනීමක් නැහැ අරමුණක් නැහැ සතිය තියෙනව නැහැ දන්නේ සංඥාව තියෙනව නැහැ දන්නේ වේදනාව තියෙනවද නැහැ දන්නේ ඒ වෙලාවේ Tamanට තේරෙනවා දැන් ඕනේ නම් දැන් මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ආ මේ වෙච්ච දේ හොඳයි මම දැන් විශ්ව ශක්තියට දී වෙලා ගිහිල්ලා ඉවරයි මම ළඟ මොනවත් මේ මම කියා ගන්න දෙයක් නැහැ හැබැයි නැති වෙලත් නැහැ අර පිට වීද වීද පීඩිතක තිබ්බ පෙට්‍රල් ටිකක් හුලකට දාගෙන ගියා දැන් එතන පෙට්‍රල් නැති උනාට පෙට්‍රල් වලට මුකුත් වෙලා නැහැ. පෙට්‍රල් ලෝකයේ වාතයත් එක්ක එකතු වෙලා. එහෙනම් තමයි පොඩි වෙලා තිබුණේ මී මැස්සෝ ටික. ඒක වැඩම විසිරලා ගියා. දැන් මෙතන වදේ නැහැ. ඒ වුණාට මී මැස්සන්ට මුකුත් වෙලා නැහැ. මෙන්න මේ වගේ Tamanට තේරෙනවා නම් මේ මේ භාවනාවේ එක තැනකදී මේ මමිය කියලා හිතාගත්ත මේ ඒකකය මමිය කියලා ගත්ත මේ කුඤ්ඤේ සලකුණ ආඩේ මොන විදියෙන්වත් අල්ලන්න බෑ. ඉතින් අර බය තියෙන කෙනා, පාළුව දන්න කෙනා, කම්මැලිකම හිතන කෙනා හිතන නැද්දකින් විතරක් හරිම පාළුයි අරමුණකුත් නැහැ මොකක්වත් නැහැ කියලා. නමුත් බොජ්ජංග ධර්ම දන්න කෙනා, Nirodhe කියන එක දන්නේ කෙනා දන්න මේ හොඳට තිබුණු තැන ඉඳලා මෙතෙන් ආවේ. ඊයේත් ඔහොම වුණානේ. අදත් වෙච්චාවයි. ඒකවල තමයි තේරෙනවා දන්නා තැන සිට නොදන්නා කියන්න පුළුවන් තැන සිට නොකිය කියන්න බැරි තැනට යනවා. සක්කාය දිට්ඨි තිබුණු තැන ඉඳලා සක්කාය දිට්ඨි නැත්තැනට යනවා. මම තහ මම නොවේ කියන සීමාව තිබුණු තැන ඉඳලා සීමාව නැත්තැනට යනවා. ආන්න ඔය ගමන අවුරුදු 7ක් යන්නේ ඒක හරියට අල්ලගත්තොත් ඔක බොහොම ඉක්මන නමුත් මේක අගය කරන්නේ නැත්නම් එයාට බුද්ධියක් නැහැ. Nirodhe අගය කරන්න දන්නේ නැහැ. මොකද අපි පුරුදු කරලා තියෙන ගොඩ ගහලා. ඒ පුරුදු කරලා තියෙන රැස් කරලා. අපි පුරුදු කරලා තියෙන රැස් කරපු දෙයට සාපේක්ෂව මම පොහසත් දුප්පත් කියන්නේ කියලා. දැන් මේ දැක දැක දැක දැන ගෙවන් වීම හිතන්න කවදා හරි ආ විනාඩි 10 15ක් භාවනා කළා දැන් විනාඩි 35ක තිය භාවනා කළා මේ ආස්වාස් ප්‍රසවාසී ගෙවන් වෙන තැනම කියලා ආ යන්තම් මට මේ ඇති සහ නැති අතර අජාතයෙන් ජාතේ හට ගන්න හැටි ජාතයෙන් අජාතේ හට ගන්න හැටි ඇති දේ නැති දේ ඔප්පු කරන හැටි නැති දේ ඇති කරන ඔප්පු කරන හැටි කියලා මේක දැකගත්තොත් එයාට කියන්න පුළුවන් එහෙනම් ප්‍රස්වාසයක් ඉවර වෙනකම් බලන්න හිටපන්. නැත්නම් හැකිලීමක් ඉවර වෙනකම් බලන්න හිටපන්. පිම්මීමක් ඉවර වෙනකම් හිටපන්. මේ පිම්මීම ඉවරත් ඔකම තමයි තියෙන්නේ. ඔකට විනාඩි 15ක් යන්නේ එක හුස්මක් අරගෙන ඒ හුස්ම ගෙවන් වෙන තැනටම ගිහිල්ලා බැලුවොත් ගෙවන් වෙලා මම මැරිලා ආයෙ මම උපදිනවා. අන්නේ හිස්තන වළක්කන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. අන්නේ හිස්තන පෙන්වන්න දෙන්නේ නැතුව පන්නන එක තමයි අවිද්‍යාවෙන් කරන්නේ. ඉතින් යෝගාවචර චීන කණ්ණාඩියක් දාලා මේ ගත්ත අරමුණ ඉවර වෙනකම්ම බලනවා. බලලා එතකොට ඔන්න ගැස්සිලා යනවා අල්ලගන්න බැරි වෙනවා. ඊගාව සැරේ ඊටත් වැඩි ලෑස්තිලා යනවා. තවත් පොඩ්ඩක් තවත් චිත්තක්ෂණයක්. තවත් පොඩ්ඩක් තවත් චිත්තක්ෂණයක් වශයෙන් අර ගිවන් වීම, ක්ෂය වීම, වැය වීම, නිරෝධය ඔස්සක පරිණාමි දෙන්න ලෑස්තිලා බලන්න හිටියොත් පුදුමාකාර ලස්සන සුන්දර දෙයක් තියෙනවා. ආරම්භය සුභයක් වුණත් අසුභයක් වුණත් ආස්වාසිය වුණත් බිම්බීම හැකිලිම වුණත් ගිවන් වීම නම් හැම දෙයකම සමානයි. හොඳ නරක හරි වැරදි ස්වර්ණ දුබ්බන්න කොයි දේ පටන් ගන්නකොටත් මුණති තියෙනවා හොඳ නරක. නමුත් ගිවන් වීම ඔක්කොගෙම තියෙන එකම රසයයි විමුක්ති රසය. ඒක මේ ඕනම අරමුණක තියෙනවා. මුළු සංසාරේ කියන්නේ ඒක නොදක මුලයි මැදයි දෙක විතර බල්ලා අග දකින්න ඉසල තව එකක් අල්ලනවා. තෘෂ්ණාවෙන්. අවිද්‍යාවෙන්. ඒ නිසා මේ දැකපු දේ මුලමෙත දැකපු දේ ඉවසාගෙන ඉඳලා ගෙවෙන කම්ම ඉඳලා බලන්න පටන් අරගත්තොත් අර පැය විනාඩි 45ක් 50ක් ගිහිල්ලා දැකපු මේ ගෙවන් වීම යාට හැම ආස්වාස් ප්‍රසවාසයක් කරාම හැම පිම්බීම හැකිලිමක් කරාම හැම වමක් දකුණක් කරාම බත් පිටක් පිටක් පාසා බුරු වතුර පිටක් පිටක් පාසා තමන තමන පියවරක් පියවරක් පාසා මේ ගෙවන් වීම තියෙනවා මේක මොන හෝනියමකින් වෙහිලා තියෙනවද කියන්න බෑ. අපි දකින්න කැමති නෑ. ඒක බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ උපමාවක් කියනවා. අපි කාටුන් චිත්‍රපටියක් ප්‍රොජෙක්ටර් එකට දාලා පෙන්වන වෙලාවේ ඒ චිත්‍රපටියේ ඉරිකැලිටිකින් මේ සත්තු ඇඳිනවා වගේ දුවනවා වගේ ඇනිමේෂන් එකක් එහෙම නැත්නම් මේ ක්‍රියාකාරී තත්වයකටපත් වෙන්නේ ඔය තහඩු දෙකක් මැද රූපත් තහඩු දෙකක් මැද චරණ චිත්‍ර දෙකක් මැද අන්ධකාරයක් විහිදෙනවා. ඒ තිරේට අපිට කවදාකවත් අන්ධකාරේ පෙනෙන්නේ නැති නිසා අන්ධකාරේ නොදැනෙන නිසා අර රූපත් අහඩු ඇවිල්ලා ඊගාව රූපත් අහඩු එනකොට අරකම තිබුණු අත ඉස්සුනා වගේ පේනවා අපිට මේ දෙක අතරමැද තියෙන අන්ධකාරය දැක ගන්න බෑ හැබැයි ප්‍රොජෙක්ටර් එක ගලවලා බලනකොට පේනවා ආලෝක ධාරාවක් ගිහිල්ලා අන්ධකාරයක් විහිදුවල ආය ආලෝක ධාරයක් හරහා තමයි මේ චරණ චිත්‍ර හැදෙන්නේ. ඒ නිසා අපිට භෞතික විද්‍යාව උගන්වන සර් අපිට කිව්වා චිත්‍රපටි බලන්න ගියම අපි යන්නේ ඉතින් ගැලරීටම තමයි ඒ දවස්වල යන්නේ 7:60යි. ඉතින් කට්ටිය එකතු වෙලා ඕක කරන බලන්න. ඊට පස්සේ බලන්න ගිහිල්ලා කිව්වා මේ රූප ධාරු දෙකක්මයි තියෙන අන්ධකාරය බලන්න උත්සාහ කරන්නයි කියලා. ඉතින් තතමගන මේක උත්සාහ කරනකොට චිත්‍රපටිය රස විඳින්න බෑ. අලි පුදුම වැඩක් එන්නේ මේ චිත්‍රපටිය රස විඳින්න නම් අන්ධකාරය අමතක කරන්න ඕනේ. අන්ධකාරය හොයන්න උත්සාහ කළොත් චිත්‍රපටියේ මනාපමනාප ගතිය, ශෝකාන්ත දුක්ඛාන්තේ බලන්න බෑ. නිසා සිංහල චිත්‍රපටි බලනකොට අනිවාර්යයෙන් මේක බලන්න මොකද නැත්නම් ඉසේකක් කොමෙන්. චිත්‍රපටිය බලන්න දෙයක් නැහැ. දැන් හොඳම දේ තමයි මැද තියෙන අන්ධකාරය බලන්න උත්සාහ කරන්න. මේක තමයි නිරෝධ සත්‍ය කියන්නේ. හැම දෙයක්ම 100%ක් නිරුද්ධ වෙලා තමයි ආයෙ මතුවේ. නමුත් අපේ තියෙන කෑදරකම වැඩි වෙන නිසා නිරෝධය බලන්න ඉස්සර වෙලා ඊගාව බලන මතුවීම බලනකොට මේකේ පැවැත්මක් පේනවා. හැබැයි අර හැම එකකම ඉවර වෙලා යන නිරෝධය වළක්කලා ඊගාව මතුවෙන ස්වල්ප චිත්තක්ෂණයකට පස්සේ මතුවෙන ඊගාව අරමුණට ඇති රාගය නිසා මේක 100%ක් ගෙවිච්ච බව දැකන නිසා කියනවා නැවතිල්ලි අරමුණු අඩු කරලා සතිය වැඩි කරන්න කියලා. එතකොට එක වෙලාවක පේනවා හැම අරමුණක්ම ඇවිල්ලා ඊගාවට අරමුණට යන්නේ ඉස්සලා ඉස්තරක් තියෙනවා. කොච්චරද කියනවනම් එක ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂ ගණනක් තියෙනවා. මේක ගැසි ගැසි ගැසි ගැසි තමයි ආස්වාසයේ සිද්ධ වෙන්නේ. ඒ හැම දෙකක් මැදම මේ වගේ ඉරි පැන්නුමක්, මල් පැන්නුමක්, අන්ධකාරය නොපෙන්වා යෑමක් සිද්ධ වෙනවා. ඒක දිහා බලලා මේ පෙන්නන හොල්මන පැත්තක තියලා මේ දෙකක් අතර මැද තියෙන නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙකක් අතර මැද තියෙන හිස්තන වගේ එකම ආස්වාසේ උනත් පේන මේ හිස්තන බැලුවොත් යාට ඝන විනිබ්බෝගය කරා කිච්ච ගණේ කැඩුවා විසිතුරු කරලා බැලුවා පතුරු ගහලා බැලුවා කියන කතාව දැක්කොත් අපිට තේරෙනවා මමයා ඉන්නේ මාන්නේ එන්නේ මේක ඝණයක් වශයෙන් දැක්කොත් තමයි. මේක පතුරු ගහලා බැලුවොත්, විසිතුරු කරලා බැලුවොත් බලන අරමුණෙත් ඉලපතක කූරු ටික ගැලවිලා ගියා වගේ. ඝන විනිභෝගයක් වෙන අතර මමයා කියන එකෙත් ඝන විනිභෝගයක් වෙනවා. ඒකට අපි බයයි. මේ කය නැති වෙයි කියලා ජීවිතේ නැති වෙයි කියලා. ඒ නිසා පෙන්නන විමුක්තිය විමුක්තියගේ පැත්තක දාමු නිරෝධය නොදකින්නයි මේ ජීවිතය ආලවට්ටම තියෙන්නේ. භවනාදීක පෙන්වුවාට පස්සේ එයා යම් ආකාරයකට මේ දැකපු නිරෝධය මතු කර ගන්නාසුලුව ඉස්මතු කර ගන්නාසුලුව ඔප්නංවා ගන්නාසුලුව ගත කරන ජීවිතය කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. නිසා නිරෝධය මොහොතකටවත් දැක්කේ නැති කෙනෙකුට ප්‍රතිපදාවක් නැහැ. ප්‍රතිපදාව තියෙන චිත්තක්ෂණ වශයෙන් දැකලා හැම තැනකදීම මේක දකින්න එහෙව් දෘෂ්ටියකින් සිද්ධිය දිහා බලන. ඒක බිඳි බිඳි යන එකක් මෙතන තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එකෙන් පෙන්න දේ ඒකාන්ත දීර්ඝ ආලෝක ධාරාවක් නැහැ. කඩ කඩ විවියන ආලෝක ධාරාවක් තියෙන්නේ. ඒ නිසා චිත්‍රපටිය දකින්න දෙක අතර මැද තියෙන අන්ධකාරය බලන්න ඕනේ කියලා බැලුවොත් මේ කාම ලෝකයේ විවරණ වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටියේ ශෝකාන්ති දුක්ඛාන්ති නැති වෙලා තමන්න තේරෙනවා මේක චරණ චිත්‍රයක් බාටපත් වෙන්නේ මේ ක්‍රියාශක්තියක් පාඩපත් වෙන්නේ අර අතරමැද තියෙන හිස්තැන් අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා වහයලාගෙන දිගට ගලන ගමනක් වෙන්නවා. ආනේ ඒ ඒ දිට්ඨියට ඒකේ අද්දිට්ඨිය කියලා මම කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. අන්නේ සම්මාදිට්ඨියෙන් බැලුවොත් අපි සංකල්පකින් බැලුවොත් සංකල්පයට ඕන දෙපේන. අපි සම්මා සංකල්පයෙන් බැලුවොත් මේක බලන්න දෙයක් නැහැ. බුදුජානකසේ සඳහන් කළා තියෙනවා නාලං සබ්බේ ධම්ම නාලං අබිනිවේෂය. මේ ලෝකේ තියෙන මොනම දෙයකටවත් වැදගෙන මමයි කියා ගන්න වටින දෙයක් මේකේ නැහැ. තියෙන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා මෝඩකමින් බැලුවොත් තියෙනවා. එහෙම දෙයක් නැහැ සම්මාදිටි සම්මා සංකප්පය බැලුවොත් මේක කොහොම තිබුණත් මරණයදී ඔක්කොම නැති වෙනවා. මේ ඔක්කොම තියෙන්නේ නට නාඩගමට විතරයි කියලා ඊට පස්සේ විතරයි යාට සම්මා වාචා කතා නොකර ඉන්න එක වටිනාකම තේරෙන්නේ ඊදාට තමයි. අපි මේ මෙතෙක් කල් කතා කරලා තියෙන්නේ මේක නොදැන තව අනික් කට්ටියත් ඒ වගේ මෝඩරලක් එකතු කරගෙන ඒගොල්ල ඒගොල්ල Taman දන්න මේ මෝඩ රාජ්‍යයේ රජ වෙන්න කරන කතාවක් අර බුද්ධජානනාංශය කරන කතාවල වල එහෙම වල්පල් නැහැ. උන්වහන්සේ මේ කතා කරන්නේ කතාව හරහා තමයි. ඒකෝට තියෙනවා අපි මේතෙක් කල් කතා කරුවේ අපි දන්න දෙයක්ද? අත්විඳපු දෙයක්ද? ප්‍රත්‍යක්ෂ කළ දෙයක්ද? එහෙම නැත්නම් ණයට ගත් එකක්ද? ඊට මීරි වෙන නරකද කතාව පැත්තක තියලා මේ වෙන දේ බලන එක. එනිසා අපි බෝඩ් ගහලා තියනවා තමයි නෝබල් සයිලන්ස් කතා කරන්න එපයි කියලා මොන જાතිකටවත් බෙලි කටමල්ලේ හෙල්ලි වගේ කච කච කච කච කච කච කච තමයි. මොකද කරන්නේ ඉතින්? ඒ භාවනා කරන්නේ නැතුව ඉතින් දෙන්න බෑ. භාවනා කරුවේ නැත්නම් කතා කරුවේ නැත්නම් උන වගේ. දැන් හෙට ගෙදර ගියාට පස්සේ පොඩ්ඩක් හිතන්නකෝ. හෙට මේ වෙනකොට පොඩ්ඩක් හිතන්නකෝ. අරක දෝරේ ගලපුවාම වැවක ඉවර කරන්න ගියා වගේ බක්කාලා යන්න පටන් ගන්නවා කතා කරනකම් හදිසි. ඉගල කියනවා ගෙදර ගියාම ආවනා හරියන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ සතිය පිටන්නෙත් නැහැනේ. දුක් කරදර එනවනේ. ඉතින් නෑ විත් මොන කරන්නේ. අර මෙතෙක් කරන හිටපු සම්මා වාචාව බෙල්ල බෙල්ල කඩලා ගියා. සම්මා කම්මන්ත සම්මා ආජීවයේ මොන විදිහේ ජීවන රටාවකින්ද අපිට මේ අලුතින් දුක් ඇති නොකර තියෙන දුක් ගෙවන් වෙනවා දකින්න පුළුවන් කිව්වොත් විශ්වාස කරන්නේ කවුරුවක්වත්. හොඳම ජීවන රටාව තමයි හිඟා කණේ. පිටුසිකා වඩිනේ. කවුරු හරි තම්බලා දෙනද බතක් කාලා අනේ වාදනාවක් කියලා උන්දට වැඳලා භාවනා කරන්නේ. ඕගොල්ලෝ දන් දෙන්න උනන්දු වුණාට අනේ දෙන්න එහෙම නොකර ඉන්න එපා දෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. බලන්න දාන්න ටිකක් කාලා පැත්තවල භාවනා කරනකොට තියෙන සූස්තිය ජොලිය ආශික්කක හෙට ගියාට පස්සේ ඕන ඕන විදිහට උයාගෙන රැයට කාලා බුදිය ගත්තාම උදේ වෙනකන් නරක හීන පේනවා කුණු කෙල එනවා දත් මිටි කනවා ඒකට හරිය ආසයි මොකද දැන් දවස් ගානක රැයට කෑම හම්බුන්නේ නැහැ දැන් සැලසුම් කරගෙන ඉන්නේ ගිය ගමම ඩිනර් එකක් ඕගනයිස් කරන්න ඕනේ කට්ටියට හරි ගස්සලා දෙන්න. ඉතින් මේ සම්මා ආජීවයේ මෙහෙම බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන රජගෙන් එළියට බහලා පාත්‍රයන් ඉවා කනවා පෙන්ලා දීලා තියේදී අපි අපේ දරුවන්ට මොකද්ද පෙන්වන්න හදන්නේ? ඔබ පුතේ සිවිල් සර්වන් කෙනෙක් වෑන්. ඔබ දොස්තර කෙනෙක් වෑන්. ඔබ ඉංජිනේරු කෙනෙක් වෑන් කියලා නේ අර යකාර පෝරකේට තල්ලු කරන්නේ. තියේයිද ගැලවිල්ල. ඉංජිනේරු කෙනෙක් කරුවයි කිය. අර අම්මලාට තාත්තලාට කරරන්න බැරි හීන ලෝකෙට දරුවෝ තල්ලු කරලා. උන් අපාගත කරනවා. ඊට පිට නරකද කමන්නේ ඉංජිනේරය මොන ජීරුවෙක් වුණත් කමන්නේ පොඩ්ඩක් සතිමත් වෙලා කියලා අම්බෝ කෙල්ලෙකුට කොල්ලෙකුට භාවනා උගන්නන්න පුදුම බයයි දෙමාපියෝ. ඒ මොකද ඊට පස්සේ ආයේ අම්මා අප්පා කිද්දේ අහන්නේ ඌ ධම්මජීව හමුතු කිද්දේ විතරයි අහන්නේ. ඊට පස්සේ අම්මලාට වෙන්නේ දික්ක සාද වෙන එක. ඉතින් ඒක නිසා මේ නාකි නාකිච්චන්ට කියලා දුන්නට වැඩක් නම් ඇති වැඩක් නැහැ. මං හිතානින්නේ අඩු ගානේ උන් ගෙවල් වලට ගිහිලා අර පොඩි උන්න පොඩ්ඩක් මේක කියලා. උඹලා බණ භාවනාවක් ටිකක් කරපල්ලා සතිය වැඩපල්ලා කියලා කියවෙයි. වැරදිලාවත් කියවෙයි කියලා පොඩි දැකයක් මට තියෙනවා. හිතලා නම් කියන්නේ ඒක මම දන්නවා. ඒ මොකද ඕගොල්ලන්ගේ ජීවන රටාව හදලා තියෙන්නේ ලෝකයා අඬවන්න, ලෝකයා පිනවන්න, ආලවට්ටමකට. අනී කරුණා කරලා බුදුහාමුදුර පොඩ්ඩක් ආදර්ශයට ගන්න. එතකොට විතරයි බුදුසසුන කියනවා ජීවන රටාව හරියන්නේ නැත්නම් කවදාකවත් වීර්ය කරන්න බෑ. ජීවන රටාව වැරදි නම් මිච්ඡා විරිය තමයි වැටේ. මිච්ඡා වායාම. ඉතින් අපි උක්දන්න දේවල් බිරිකවා වගේ වෙහෙස. ජීවන රටාව හරිනම් ඇති වෙන්න අපිට ශක්තිය තියෙනවා. ඇති වෙන්න ව්‍යායාම කරන්න පුළුවන්. ඒ ඒ වෑයමට සාපේක්ෂව තමයි සතිය ඉන්නේ. විශේෂයෙන්ම ආරම්භක සතිය. පහුවෙනකොට නම් වීර්යයක් නැතුව සතිය ගන්න පුළුවන්. එතකොට සමාධියක් එනවා. ඒක නිසා මේ සම්මා දිට්ඨි ඉඳලා ඒ ප්‍රතිපත්ති මාර්ගයේ Nirodhe දැකපු කෙනෙක් විසින් සකස් කරගත යුත්තක් මිස සුපර් මාකට් එකේ ගිහිල්ලා ගන්න හම්බෙන්නේ ආර්ය ස්ථාංග මාර්ගේ. ආර්ය කරපේක අරගෙන මෙයාට කරන්නත් බෑ. මේ ළඟදී අර ඊමේල් එකක් යොපෙ කෙනෙක් මට ලියලා තියෙනවා. මේ ජීවන ගමනේදී සංසාරේදී අපි සංසාර විභාගෙන් මේ ජීවන ගමන කියන විභාගෙන් අපි පෙල් වෙන්නේ කොපි කරන හිඳයි. අනුන් කරන දේවල් කරලා කවදාවත් නිවන් දකින්න බෑ. අපි අරයගෙන් අහනවා මෙයා කියන්නේ තමන්ගේ ක්‍රමේ දැනගන්න ඉස්සලා නිරෝධය දකින්න ඕනේ. නිරෝධයට බාහිර තමන් හදාගන්න. හදාගත්තට පස්සේ ඒක අලුත්ම අලුත් එකක්. ඒක බුදුරජාණන්සේ දෙන එකක් නෙමෙයි. හැබැයි තියෙනවා තමයි වචන වගේ සම්මාදිටි සම්මා සංකප්ප කියලා. ඒකට පණපවන්නේ තමන් එදාට තේරෙයි. ඒ නිසා මේක මම්ම සකස් කරගන්න එකක් මිසක කවුරුත් කරන්න බෑ කියලා අර තමන්ගේම අත්දැකීමට තමන්ගේම ඉතිහාසෙට එනසන් තමන්ගම වැරදි වැරදි ඇති කරගත්ත සතිය මිස වෙන කෙනෙක් පිළිබඳව නික්කමට මට කියන්න හිතනවා ඒක මම හිතන්නේ වරදොල තීරුම් ගන්න වෙන්නත් පුළුවන්. භාවනා කරන්න කරන්න කරන්න කරන්න බුදුජාන් මාසී මත රඳා පැවතිලා අඩු වෙනවා. ධර්මයෙන් තොත රඳා පැවතිලත් අඩු වෙනවා. සංඝයාම රඳා පැවතිලත් අඩු වෙනවා. තමන්ම තමයි තමන් රඳා පැවතිලා. තමන්ගේ සීලය. ඒ සීල විශ්වාස කරන පටන් ගන්නකොට මේක එන්නේ එන්නේ එන්නේට වැඩි. ඉතින් අද අපි ඉවර කරන්න හදන්නේ අවසාන ධර්ම දේශනාව. ධර්ම දේශනාවලිය එකක් තිමාව. ඉතින් මම හිතනවා ඇති වෙන්න අඩුම කැඩුම තියෙනවා. ඇති වෙන්න උපකරණ තියෙනවා. මේක පෙළ ගැහිලා. පෙළ සකස් වෙලා එන එක ඒක සම්පූර්ණ අහඹයක්. නමුත් කොයි වෙලාවෙ කාට වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා කවදාකවත් දන්න පාරක ගිහිල්ලා මේක ගොඩ එන්න බෑ. මතු වෙන ඕනෙම දෙයක්. ඉදිරියට ඉදිරියට වෙන ඕනෙම දෙයක් දරා සිටීමේ ශක්තිය වැඩෙන ගතියක් තියෙනවනම් ඒක හිතා ගන්න මේ අපි භාවිත කළ යුතු වැඩි යුතු ධර්ම හතර අපේ අතර වැඩෙනවා. ඒක ඉක්මන් කරන්න යන්නත් එපා. ඒ වගේ මේක බාධා කරන්නේත් නැතුව නිසිනින්ද ඒක හිමීට වැඩෙන්න ඉඩ දුන්නොත් බුදුජානන් වහන්සේත් එක්ක ජේතවනාරාමයේ අපි ඉපදිලා නැති වුණාට ධර්මයේ හරියට ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අපිට කිසි බාධාවක් නැහැ. ඒ බවට ලෝකයානං චර්චුරු ගන්න බව හැබෑව. නමුත් මේ භාවනා කරන පිසක් ඒකට පූර්වාදර්ශයක් වෙලා ඒ ගත කරන ගත කරන හැම වෙලාවකම මේ සාසන සම්පatti කර භාවයෙන් ආඩ්‍යව ගතකරනද තමන්ම තන වඩා ගන්නලද මේ චතු මේ අතර සතිපට්ඨාන ධර්මය ගමනට හැරමිටියක් එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවනයක්, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරගෙන ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් ධෛර්යයක්, ශක්තියක්, බලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාටම අපේක්ෂා කරන්නා වූ සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා